ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං භාවිතා භික්ඛවේ ආනාපාන සති කතං බහුදී කතා මහප්පලා හොන්ති මහානිසංසා ඉද බික්කවේ භික්ඛෝ අරඤ්ඤගතෝ දුක්ඛමූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ නිශීදති පල්ලංකං ආභිජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝව පස්ස සතිති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ භාවනා වැඩමුළුවේ ආරම්භක දේශනාව වශයෙන් අද මේ මුල පුරන්ට යෙදුනේ කාගේ පිළිෙන් පරිදි ආනාපාන සති සූත්‍රය දේශනාවේ පාඩේකටයි පාඩේ කියන්නේ මේක පොත්පත් දෙලින්ට හැමතක් දක්වන නැත්නම් මේක ශාස්ත්‍රීය ආධාරණ කමිටියක් නැත්නම් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක් 118 වෙනි ඥාන පාණසත් සූත්‍රයේ පළවෙනිම මූල පණ්ණාස කියන සඳහන්. ඉතින් මේ සූත්‍රය බලනකොට සතිපට්ඨාන සූත්‍රයේ නොදෙවෙනි බොහෝම සරු උපදේශ පන්තියක් විශේෂයෙන්ම භාවනා උපදේශ පන්තියක් සැලසෙනවා. ඒක නිසා භාවනා ලෝකයේ සෑහෙන ගෞරවයකට ආදරයකට පාත්‍ර වෙච්ච සූත්‍රයක්. මේක ගැන කියනකොට කියන්න පුළුවන් දැනට තේරවාදයේ පවතින රටවල් පහ අතරින් ඒ ප්‍රධාන වෙන තායිලන්ත බුරුමේ ශ්‍රී ලංකාව කියන රටවල් වල ඒ ආනාපාන සති භාවනා විශේෂ ආදර කෞෂලක් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. අනිකුත් රටවල් විවිධාකාර හේතු නිසා ඒ තම තමන්ගේ මූලික ජාතික භාවනා ක්‍රම අතර ආනාපානෙ මුල් තැන සැලකෙන්නේ නැහැ. ලංකාවේ රටේ ප්‍රධාන වශයෙන් මේ ආනාපාන සති භාවනාව සතිපට්ඨාන භාවනාව සමග අනන්‍යතාවයක් වශයෙන් ආනාපාන සති භාවනා කරන සතිපට්ඨාන භාවනා කියන මට්ටමට පිළිගැනීමක් තියෙනවා. අනික් රටවල ඒක නොපිළිගන්නව නෙවෙයි අනික් රටවල ඒක පිළිගන්න නමුත් ඒ ඇත්තෝ පසු කාලීනව විවිධ ක්‍රම විවිධ භාවනා කාර්මස්ථාන හඳුන්වා දීලා තියෙනවා. නමුත් ලංකාව අර පැරණි ආනාපානෙම රඳා පවතිනවා. නමුත් අපි අර ඒ නම් සඳහන් කළේ විදේශ රටවල් වල වැඩි වැඩියෙන් පිළිස භාවනා කරනකොට ඒ අත්තන්ට හම් වෙලා තියෙන අතිරේක උපදේශ පන්ති ඒ වගේම අත්දැකීම් ඕනම දෙයක් මේ ආනාපානට සරල සමාන්තරව යොදන්න පුළුවන් යොදාගන්න. ඉතින් අපි මේ සූත්‍රය ඉදිරියට විවරණය කරන යනකොට ඒ මේතු මේ වෙනකොට ඒ භාවනා ලෝකයේ අනිකුත් භාවනා ක්‍රම වලින් ලං කරගත්ත දිනු කරගත්ත විශේෂඥ භාවයටපත් කරගත්ත මේ භාවනා උපක්‍රම හිතාක් දුරට මේ ආනාපාන සති භාවනාවට යොමු කරවලා එක මූලික හඳුනාගීමක් වශයෙන් කියනවනම් ආනාපාන සති භාවනාවෙන් විපස්සනා වඩන හැටි නැත්නම් ඒ දෙසට වැඩි නඹරුවකින් මේ දේශනා පන්ති පවත්වනවා කියලා මුලින්ම හඳුන්වන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මේ අද හඳුන්වා දීමේ දේශනාවේදී මුදට ඒ සූත්‍රය කියලා බැලුවොත් මේ දේශනාවට හොංකන් දුන්නොත් පේනවා ඒ කඩේන් හතරක් පහක් අපිට මේකදී හම්බ වෙනවා විශේෂ තීරණාත්මකට ඒව පිළිබඳව හොඳ පැහැදිලි විවරණයක් ඇති කරගත්තොත් මේ භාවනාවකින් ඇති වෙන තියෙන සංකෘතාඩු වෙන බව සංකීර්ණතාඩු වෙන බවත් ඒ වගේම භාවනා කරන කෙනාටම ඒකෙන් Taman එන්නේ එන්නේ නිරවුල් තැනකට ඍජු තැනකට විවෘත තැනකට තමන් ස්වාධීන වෙන තැනකට ගෙනියන බව පේනවා. මේ තියෙදි භාවනා ලෝකයේ හරියට සංකීර්ණතාවක් තියෙනවා. හරියට භාවනා කරලා පැටලව ගන්න ගන්න. එන්නේ එන්නේ එන්නේ භාවනාව වැඩි වැඩි ගුරු සහයෝගය අවශ්‍ය කරන වැඩි වැඩි බාහිර සාධක අවශ්‍ය කරන අනුමත රඳා පවතින මට්ටම් වලට ගිහිලා තියෙනවා. ඉතින් අපි මේ සූත්‍රය හරි කියලා පිළිගන්නවා නැත්නම් අපි මෙතුවක් කල ගමන් කළ මාර්ගය හරි කියලා හිතනවා නම් පේන්න තියෙනවා මේකෙදි පෙන්වන බොහොම ලස්සන කෙටි ඍජු ක්‍රම ටිකක් මම කියන්නේ කඩේන් ටිකක් අනුව හොඳට දැකගෙන ගෙවම් කරන්න. ඒ නිසා අපි ටිකක් වෙලා ගන්නවා මේ සරුවචන් වහන්සේ මම අර කලින් සඳහන් කර පාඨයේ උද්දෘත පාඨයේ තමන් වහන්සේගේ ශ්‍රීමුක දේශනා යොමු කරන්ඩ ඉස්සර වෙලා මේ ආනාපාන සති සූත්‍රයේ දක්වන නිදානේ දිහාට. මේක සිද්ධ වෙලා තියෙන්නේ සරුවචන් වහන්සේගේ පච්චවිදුද්ධ ආසනයේ ආරාම සීනාසන පිළිගතට පස්සේ නිගාර මාතු පාසාදී එනතම් විසාකාම හෝපාසිකාව කරන ලද පූර්වාරාමේ නම් ස්ථානයේ ඒ කියන්නේ සරත් නුර ජේතවනාරාමේ නෙමෙයි පූර්වාරාම. එක දවසක ඒකේ අපේ සරුවචනාන්තේ වස් 45 ගන්නකොට උනාසේ වස් 20ක්ම වැඩ තියලා තියෙන කරත් මේක දේතවනාරාමේ වස් පහ වැඩ ඉඳලා තියෙනවා පූර්වාරාමේ. මෙන්න මේ ආනාපාන සති සූත්‍රයට පසුින් සකස් වෙලා තියෙන්නේ ඒ පූර්වාරාමේ වස් තුන් මාසයක් වැඩ හිටපු කාලය. ඒ වස් තුන් මාසයක් වැඩ ඉඳලා දැන් හෙට පවාරණ. දැන් පවාරණය කියන අදහස් කරන්නේ ධර්මචන් වහන්සේ ඊට පස්සේ ධර්ම දූප චාරිකාවේ වඩිනවා. තුන් මාසයක් මේක දැන ඉඳලා බණ භාවනා කරලා පවරලා සංඝයා අතර පවාර විනය කර්මය කරලා ඊට පස්සේ ඉතින් පිටත් වෙනවා. ඒ පිටත් වෙන්න ඉස්සල දවසේ රාත්‍රියේ හුතුවට හඳ පායලා තියෙනවා. සර්වඥාන්සෙත් ගහක් මුලටලා බණ භාවනා කරගෙන වටපිට බලනකොට උන්වහන්සේට පේන්ට් ලැබිච්ච දර්ශනය හරියට තෙල් සායම් චිත්‍රයක් වගේ බොහෝම ලස්සනට ඇඳලා පෙන්නලා දෙනවා. අද පහලා තියෙනවා. ඒ ඒ භික්ෂුන් වහන්සේලා සර්වචනාංශේ සමග ශාසනයේ ප්‍රධාන පෙළේ මහා ස්වාමීන් වහන්සේලා සියල්ලක්ම ඒ අරණියේ ඇසුරු කරමින් ඉන්නවා. මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, පස්සතු ස්වාමීන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල ආදී ඔක්කොම දෙම ස්වාමීන් වහන්සේලා ඒ ඇසුර වැඩ ඉන්නවා. සර්වඥාන්සේ බලනකොට මේ එක එක ස්වාමීන් වහන්සේලා ඔක්කොම තෙරුණා කියලා. දමහ තෙරුණා කියලා. ඒ තෙරුණා කියලා නවක භික්ෂූන් පොඩි පොඩි පන්ති තියාගෙන ඒ ඇත්තන්ට බණ භාවනා පොදු කරා. ඒකත් මමගත්ත එක ආදර්ශයක් තමයි මේකේ. ඒක සඳහන් කරන සමහරක් මහ තෙරුණා වහන්සේලා තමන්ට ශක්ති ප්‍රමාණය අනුව 10 දෙනෙක් කරගන්නවා. තවත් සමහර තෙරුණා වහන්සේලා 20 දෙනෙක් ශිෂ්‍ය පරම්පරාවක් නවත් භික්ෂූන් 29ක් තෝරාගෙන උපදෙස් දෙනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් 39ක් තවත් ස්වාමීන් වහන්සේ 49ක්. අන්න මේ පොතේ තියෙන විදිහට උපරිමේ 40. ඒක නිසා භාවනා ප්‍රොජෙක්ට් එක ගන්නකොට වෙනකොට ඒ ගෝරයත් එක්ක සම් ප්‍රමාණයක සමීප සම්බන්ධතාවයක් අවශ්‍යයි. ඒ පන්තියක වුණත් ළමයි 40 වැඩි වුණාට පස්සේ ඒ ගුරුවරයෙකුට ඒ පන්තිය හසුරව ගන්න අමාරුයි. එක ළමයෙකුට ඒ ගුරුවරගෙන් ලැබෙන අවධානයේ ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා මේකෙදි සඳහන් කරලා තියෙනවා 10 20 30 40 කියලා. අපේකින් ඉතර ගැඹුරු නිගමනයකට යන්න නරකයි. නමුත් මේ අවුරුදු 2552ක් ආව මේ බුද්ධ වචන සඳහන් මේ පොත්වල තියෙන අකුරු වචන අතිරික්ත නැහැ. ඕනෙත් දැන්ති දේවල් ලියවිලා නැහැ. ඕන දේවල් නොලියවිත් නැහැ කියන අදහසයි අපි මේ මේ කරගෙන යන්නේ. ඒ නිසා පේන්නේ තියෙනවා මහා ස්වාමීන් වහන්සේ නමක්. ඒ කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, කාශ්‍යප මහා ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක්වත් වස්තුම් මාස කියන තුන් මාසයක් කාලය ඇතුළත ශිෂ්‍යෝ 10 දෙනෙකුටත් 40 දෙනෙකුටත් අතර කතා තෝරගන්න බැහැ. ඉතින් සර්වඥාන්සේ ඒක විදිහට අනුමත කෙරෙලක් ඒක තේරුම් ඊට පස්සේ උන්වහන්සේ බලනවා ඒ නවක භික්ෂුන් වහන්සේලා මේ හිත නමාගෙන කන් යොමාගෙන මේ මන භාවනා කරනකොට උන්වහන්සේලාගේ චිත්ත පරම්පරාව හැම කෙනෙක්ම ධාමත් ගෞරවයෙන් ආන භාවනා වඩනවා උබ්බේපනාකරන් කියන විදිහට පෙර පසු සම්බන්ධ වෙලා ලස්සනට භාවනා වැඩේ. ඉතින් ඒක අපිට බලන්න පුළුවන් වෙන්නේ අද ඒත්ගේ අවතුම් පැතුම් වලින් ඒත්ගේ තියෙන ආදර ගෞරව වලින් සද්ධාව. සම්පූර්ණ සිතුවිය මේ ඉන්ද්‍රිය පරිපරියත් ඥානෙහි අනුගේ හිද්දක්ම ඥාන හොඳටම කියන්න පුළුවන්. දැන් වැල යන්නේ කොයි පැත්තටද? වැවෙන පැත්තට දෙයට එන්නේ කොහොමද වෙන්නේ? උන්වහන්සේ දකින්නකොට හැම භික්ෂුන් වහන්සේලාම දැන් උන අල්ලගෙන කරගෙන යනවා. දැන් සරුවත් වෙනද කල්පනා කරනවා. මම දැන් හෙට උදේ මේ ෆිලොසොෆි පස්සේ ප්‍රස්තවාරණය කරුවොත් සියලු දිනාම සූදානම් වෙනවා චාරිකාවට. චාරිකාවට සූදානම් වුණොත් ඒ අත්ංගේ මේ භාවනා හැල්ම, මේ ගැල්ම, මේ යෝගය කැඩේ. ඒක නිසා මේ දැන් මේ භාවනා දිගට යන්න. ඒ කියන්නේ අර මහතෙරුණාසගේ අසුබ බාධා නොවෙන්නත් මේ ලැබිච්ච සප්පාය පරිසරය. ඒකට ගෙන යන්නත් මොකද්ද කරන්න තියෙන්නේ? පවාරණය කළා. ඒක සාමාන්‍යයෙන් අද ඉන්න සංඝයා වහන්සේලාට කියලා කරන්න පුළුවන් දෙයක්. පවාරණය නම් පවාරණය. ඒකේ තුන් මාසෙ වුණාට පස්සේ පෙරවම් පෙරවස් පවාරණය. පසුව සමාදන් වෙච්ච තැන විතරක් මාසයක් කල් යනවා පසුවත් පවාරණය. මොහු සර්වඥ වහන්සේගේ අධිකාරී ශක්තිය මුන්නහසේ තීන්දුව කරනවා මම මේ ගත්ත ගැන්න මාස 3ක් ගෙනිච්ච එක තවත් මාසයක් ගෙනියන්න ඕන නිසා ඒ පැවරීම සහ ඊගාව චාරිකාවේ ගමන මාසකින් කල්දාන. ඒකට හේතු දක්වන්නේ මේ භාමේ කරගෙන යන බණ භාවනා කරගෙන යන ස්වාමීන් වහන්සේලාගේ චිත්ත පරම්පරාව දැන් ධර්මයට භාවනාවට ආරාධනා පූර්වකයි ඉදිරියට ලැබිලා තියෙන නිසා ඒ සඳහා චිත්ත ආරාධනාවෙන් සර්වඥාන්සේ විකට භාවනා වැඩ පිළිවෙල ගෙනියන්නත් චාරිකාව පස්සට දාන්නත් තියෙනවා. මේක දැනගත්ත ගමන් අහල පහල ඉන්න මිනිස්සු සංඥා වහන්සේලාත් පවරලා හෝ ගිහියත්ෝ නැතුව විශාල වශයෙන් ඇදලා යන පටන් අර ගන්නවා. මේ පැයට මොකද සර්වඥාන්සේ විශේෂ තීන්දුවක් කරන් තියෙනවා. මේ භාවනා සඳහා බොහෝම නැමිච්ච යුගයක්. එහෙම නැත්නම් වාතාවරණයක්. පසුබිම සකස් වෙච්ච බව. ඊට පස්සේ මේ මහා සංඝපිරිකත් උපදෙතේ තෙරුන් වහන්සේලා ඒ පවතින වාතාවරණය දැකලා සවත්නන්සේ සඳහන් කරනවා ඉතින් මෙවැනි වික්ෂ පිරිසක් ස්වක් ඒ පිරිස භික්ෂුන් වහන්සේලාට තිබියතු ගුණයන්ගෙන් අංග සම්පූර්ණයි. සුපටිපන්නයි උජුපටිපන්නයි ආවුනේයයි පාවුනේයයි ඒ නිසා බොහෝම දුර ඉඳලා කඩමල බඳගෙන ඉන්න වටිනවා. දැකලා ඇවිල්ලා දකින්න වටිනවා. උපස්ථාන කරන්න වටිනවා දාන දෙන්න වටිනවා මෙවැනි පිළිසකට දාන දෙන්නත් නම් මහත්ඵල මහානිසංස වෙනවා කියලා අර පිළිසකින් මේ වෙනකොට පවතින ගුණ පිළිබඳව සර්වඥාන්සේගේ ගුණ ප්‍රකාශයක් සඳහන් වෙනවා කියන උන්වහන්සේ ශාසනය දකින්න මෙන්න මේක. ඒකෙදිත් ඒ දකින්න ගුණ ටික සඳහන් කරනවා බොහෝ අඩු කතාවෙන් යුක්තව ඒ ගුණ උපදෙස් පිළිපදිත ගැතිය. අද ශාසනය කියන්නේ මහා කැන්දක්. මහා ගෝසාවක්. මොසා වැඩි වෙච්ච ප්‍රමාණය කෙනෙක් වැඩි වෙච්ච ප්‍රමාණයට මනින්න හරි. මොසාරවචනන්ගේ මේ මහජියට ඒ බණ භාවනාවට පෙළඹිච්ච ඇත්තෝ නිස්සද්දව ඒ ගුරුතුමෝ ලබන පුරුපුරින් ප්‍රයෝජන ලබාගෙන ඉති යදාගෙන ගතනමාගෙන කන යමාගෙන වැඩ භාවන වැඩ බණ භාවනා කරන උන්වහන්සේ උන්වහන්සේගේ කාලසටහන පවා වෙනස් කරන ඕනම දෙයකට වෙනස් වෙනවා. ඉතින් මේ පරිසරය අහනකොට ඒක තියෙන අදින චිත්‍රය දිහා බලනකොට අපිට සාමාන්‍ය විදිහට වැටෙනවා. ඒ භාවනාවක් හරියන්න අවශ්‍ය වෙන්නේ පාස්පර්ශ සාධක සකස් වුණා නම් ඒක මොනම හේතුවක් නිසාවත් කඩාගෙන ගන්න එපා. ඕන කැපකිරීමක් කරලා අපි ඒක දිගට ගෙනියන්න. එම් දෙට දේවල් වලට මෙච්චර කැපකිරීම කරනකොට මේක හොඳ ආදර්ශයක් වෙනවා. සර්වචනන්තේ කැපකල යුක්ත නැත්නම් අලහපගන්නේ නැතුව ගෙනියා යුක්ත මතක් කරලා. ඒක ඉවර වෙලා උන්වහන්සේ බලනවා මේ පිරිස දිහා ඒසේ ලොකු විවරණයක් කරනවා. සමහරක් එතනේ සර්වඥාන්සේගේ භික්ෂු විරිස ඒ වෙනකොටත් රහත් වෙනවා. කොහොමදක් අත්නම් වශයෙන් සඳහන් වෙනවා. ඒ මහා සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලා තියෙනවා. සමහර ඇත්තෝ අනාගාමී පලස්ත ඇත්තෝ. සමහර සකදාගාමී, සමහර සෝවාන් වෙච්ච ඇත්තෝ. සමහරු බොජ්ජංග වට්ටමට භාවනා ආදී කරගෙන. තව සමහරක් සතර සතිපට්ඨාන වට්ටමට කර. තව සමහරක් සතර බ්‍රහ්ම විහරණ වඩනවා. තව සමහරක් අසුභ භාවනා වඩනවා. තව සමහරක් පරණානුස්සති භාවනා වඩනවා. මේ විදිහට භාවනා ලයිෆ් ස්ටෝන් දෙන්නේ. සමතනසේ දක්නවා මේ එතන ඉන්න පිරිස තුළ ඒ විවිධාකාර තම තමන්ට රුචි තමන්ගේ ගුරුවරයා තමන්ට යෝජනා කරන්නද ඒ ඒ භාවනා ක්‍රම වඩන. ඒක පිළිබඳලා අන්න ඒ විදිහට ලොකු විවරණයක් කරලා ඒක සමහරක් ඉන්නවයි කියනවා ආනාපානසති භාවනාව වල. ඒක liver වෙලා සර්වචනහන්සේ ඒ පිළිසට මතක් කරනවා ආනාපානසති භික්ඛවේ භාවිතා ආනාපානසති භික්ඛවේ බහුලීගතා මහප්පලා හොන්ති මහානිසංසා. මානෙනි මේ ආනාපානසති භාවනාව වඩනවනම් බහුලීගත කරනවා නම් මහත්ඵලයි මහානිසංසයි කියලා අර සියලුම භාවනා ක්‍රම පිළිබඳව වචන වශයෙන් සඳහන් කරලා එතන ඒ ඒ භාවනා කරන පිළිස් ඉන්න බවත් සර්වඥාන්සේ මේ රාජකාරී වශයෙන් සඳහන් කළා සියල්ලන්ටම ආනාපාන සති භාවනාව මෙතන රෙකම් දාක්කොත් ඒ සුළු පිළිසක් ඉසුගුරු එකසේ භාවනා කරනවා කියන එකත් අපි මෙතනින් ලබා ගත හැකි එක උපමානයක් මුගාවක් වෙච්චහම වෙන්න බෑ. ඒ කියන්නේ ගුරුවරයාගේ මේ පෞද්ගලික අවධානය අධීක්ෂණය මෙතන අවශ්‍ය බවක් පේනවා. දෙක තමයි ඒ අනිකුත් භාවනා ක්‍රම කොයි එක තිබුණා. මේ ආනාපාන සති භාවනාවේකට විරසක වීමකුත් නැහැ. අනිවාර්යයෙන්ම ඒ අනිකුත් භාවනා ක්‍රම අතර මහත්ඵල මානසංශ භාවයකට ආනාපාන සතිය සරුවචනාංශයේ ශ්‍රීමුකයෙන්ම අගේ ආඩම්බර කෙරෙන්නේ මේකේ පේන්නේ. අද අපිට භාවනා කරන්ට වෙලාවක් කාලාවක් හම්බුනට පස්සේ විශේෂයෙන්ම අපි ගත්තොත් මේ සූත්‍රය සඳහන් වෙන විදිහට පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා සරුවචනාංශයේ ඍජු ඇසුර ලැබිලා නැත්නම් මහා ශ්‍රාවකයන් වහන්සේගේ ශිෂ්‍යත්ව ලැබිච්චි පැවිද්ද වශයෙන් නෙවෙයි ගිහි වශයෙන් බලලා භාවනා සඳහා ඊට ප්‍රස්තාවක් ලැබුණොත් විශාලම ප්‍රශ්නයක් තමයි අපි කොතනින්ද පටන් ගන්නේ. ඒ භාවනා පටන් අරගන්නේ මොකෙන්ද කියන්නේ. දැන් නිදර්ශනයක් වශයෙන් මේ ඊශර්මණයට කවුරු හරි ආවොත් ඉස්ලාම මං කරන්නේ සාමාන්‍ය කතා කරලා බලන්න සීස්මාදම් කරලා. නාරදී කරලා කියනවද කොහොමද කාලකම් කරන්න පුළුවන්ද කියලා අහලා මොකක්ද දැන් අපෙන් කෙරෙන්නේ. ඉතින් ඒත් සමහරවිට විවිධ භාවනා ක්‍රම ඒ දැන් ඒ වෙනකොට පුහුණු කරගෙන ආපියත් වෙන්නේ. ඉතින් එහෙමනම් මම කරන්නේ ඒ මගේ ශක්ති ප්‍රමාණයේ කරගෙන යන භාවනාව. මේක සතර සතිපට්ඨානට විරසක නැතිනම්, ථේරවාදයට විරසක නැතිනම් ඒකටම හිත හලුත් කරගෙන සීය පිටවගෙන සතිය යොසින්. සීලක ඉඳලා මේ පරිසරය කරලා බලන්න දිනුවක් තියෙනවා. කියලා උපරිම පහසුකම් කවදා. යන්න විදිහකට ඒකේ ඉදිරි ගමනක් බැරි වුණොත් හෝ එනකොටම ගෙනාවු භාවනාවක් නැත්තම් එයත් කිව්වොත් ස්වාමීන් වහන්සේ පාරයි මොකක් හරි සූරි භාවනාවක් දෙන්න කිය සාමාන්‍යයෙන් මම අහනවා මේ කැමැති සමත භාවනාවයි පස්සන භාවනාවක් කියන දෙක දන්නවද මේ දෙකෙන් කොහොමද කැමති සමහරව කියනවා සමහරව ඒ පිළිබඳව හැඟීමක් නැහැ මම දන්නේ සමත විදර්ශනා කියන එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ කියන තුති සමහරු කියනවා මම සමත විදර්ශනා කියලා දෙකක් දන්නවා මම කැමති විපස්සනා වඩන්න. එහෙ නැත්නම් මම කැමති සමථය වඩන්න. ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදිහට විපස්සනා වඩන්න කැමති කියලා කියනවා නම් මේ බුරුම භාවනා ක්‍රමේ නැත්නම් ආනාපාන සති භාවනා ක්‍රම දෙක අපිට පැටියට කියලා පිළිගන්නන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම දෙකෙන් අපිට පුළුවන් විපස්සනාට යන්න. ඒකට සමථ භාවනා කරනවා නම් අපිට පුළුවන් උද්ධානෝසති මෙත්තා මරණං අසුභස්සති කියන විදිහට උද්ධානෝසති භාවනා පටන් ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න පුළුවන් අසුභ භාවනාවෙන් පටන් ගන්න පුළුවන් මනනානුසතියෙන් පටන් ගන්න පුළුවන් එහෙම නැත්නම් මොකක්වත් නැතුව ආනාපානෙ කරන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් කේසේ දෙබදකදී සාකච්ඡාවකදී ආන මේ සමත හෝ විපස්සනා භාවනා කැමැති ඒ විමුක්ත භාව ප්‍රකාශ කෙරුවොත් වරදින්නේ නැතුව කොයි එකකටත් ගැලපෙන්නේ භාවනාව තමයි ආනාපානසති භාවනාව. නිසා එතෙන්දිත් මතක තියාගන්න තියෙන තුන්වෙනි කාරණාව තමයි ආනාපාන සති භාවනාවේ ආධුනිකයෙකුට සමත හෝ විපස්සනා කියන පාරවල් දෙකම පාදා ගන්න. ආනාපාන සති යම් ප්‍රමාණයකට ආනාපානය තුළින් සතිය වඩ아가න ඉදිරියට යනකොට මේ මාර්ගවල දෙකම විවෘත වෙනවා. නැත්නම් මාර්ග දෙකෙන් කොයි එකද යාට ආවේනික උපනිෂේ සම්පත් වල හැටියට ධර්මාන්තරගතව එන දේශ විරුද්ධ වෙනවා. ඒ නිසා ආනාපානසති භාවනා ගුරුවරයාගේ පැත්තෙන් බලනකොට අරසකයි. දැන් මාසි භාවනා ක්‍රමේ විපස්සනා භාවනා ක්‍රම දෙකම හැටිලෙම ඒක කෙලින්ම පටන් ගන්න දැනෙනවා. ලද්දා පටන්ම විපස්සනා. එතකොට මෛත්‍රී භාවනා, බුද්ධානුසති භාවනාව, මරණ අසුබස්සති කියන මේ ලංකාවේ මේ සම්මත අරහත් මාර්ගය දක්වා වන භාවනාවක් මුල් දහ ගන්න කලින් තිබුණ මේ චතුරාර්යක භාවනා ගන්නකොට ඒ කාන්තේම සමතයි ඒ වගේ ගිහිල්ලා යම් ප්‍රමාණයකට සතිය සමාධිය වඩා ගත්තට පස්සේ ආය ආනාපානට දානවා. ඒ කියන්නේ ඔය පොඩි පාරකට ගිහිල්ලා අපි මෝටර වේගයකට දා ගන්නවා. ආනාපානෙ කෙලින්ම පටන් ගන්නේ මෝටර වේගයෙන්මයි. ඒක නිසා එහෙම කෙනෙකුට සැක තියෙනවා නම් දානසති මරණානුසති අසුබ මෛත්‍රී ආදී වඩලා ආනාපානට යන්න ඕනේද නොවඩ යන්න ඕනේද කියලා ඒ කෙනාට ඒක සැකපොදවන්න පුළුවන් වුණාට ගුරුවරයෙක් වශයෙන් ආනාපාන සති සූත්‍රය අපිට ඉදසනසලා දෙනවා එළින්ම ආධුනිකයෙකුට ආනාපාන දිගේ යන්න. මේක සාමාන්‍ය භාවනාවට පෙළඹෙන මූලික යෝගාවචරයකට එන ලොකු කඩයි. ලොකු කඩතොලු. ඉතින් මේවා එකට හැප්පුණාට පස්සේ ඉතින් කොටක්වත් ගන්න ඔහේ එතන කැරක් කැරක් ඉන්නවා. මේක තේරුම් බේරුම් කරගන්න බැහැ. නමුත් මේ සූත්‍රයේ බොහොම ලස්සනට ඒක සේරම පට ගැරලා. කෙලින්ම ඒ සියලුම භාවනා වර්ග කරන රහත් වෙච්චි, අනාගාමී වෙච්චි, සකදාගාමී වෙච්චි, සෝවාන් වෙච්ච උත්සංග දක්වා වඩපො. කිසිම කෙනෙකුට ආනාපානීය මදි කියන්නේ හෝ වැඩි කියන්නේ කොටින්ම කියනවා නම් මේ සූත්‍රය නැති වුණාට සරුවත්තන් වහන්සේ සාපන යථාඥානෙ ලැබල ආනාපානෙ වඩලා තියෙනවා. ඒ නිසා හිතන්න නරකයි ආනාපානෙ කෙලවරක් තියෙනවා. දැන් මම දන්නවා කියලා කවවම කවදාකවත් ඉවර කරන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඒක භාවනියමයි. ගරු භාවනියමයි ආනාපාන සති භාවනාව. ඒ නිසා ගුරුවරයෙක් වශයෙන් අර යොමු දෙනකොට ඒ කෙනාට ලොකුම අනුකම්පාවක් වශයෙන් කිසිම දෙයක් නැති ආධුනිකයෙක් වශයෙන් හෝ ආනාපානය නැත්නම් ආනාපාන සති භාවනාව ආරක්ෂා සහිතව රෙකමන්ඩ් කරන්න ඕනේ. රෙකමන්ඩ් කරන්න. ඒකට හොඳ සූත්‍රයක් තමයි මේ ආනාපාන සති සූත්‍රය. ඉතින් ඒකෙදී මේ ආනාපාන සති සූත්‍රය නැත්නම් ආනාපාන සති භාවනාව අනිකුත් භාවනා අතරින් උළුප්පා දැක්වීමට, උළු ගන්නවා දැක්වීමට, ඉස්මතු කර දැක්වීම සරුවචන සඳහන් කරනවා ආනාපානසත් භාවිතා භාවනා ඉක්කේ භාවිතා බහුලී කතා මහත්ඵලාව හාපේන මහානිසංසා කියලා ප්‍රකාශයක් තමයි මේ ආනාපානසති භාවනාව වඩනවා නම් බහුලීගත කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි මක්නිසාදයක් ආනාපානසත් විච්ඡේ භාවිතා බහුලීගතා චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණ ආනාපාන සතියකින් මේ එකම භාවනාව වැඩුවොත් සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා. මේක අලි අවුලකට පත් වෙන දෙයක් තමයි කට්ටිය. එක එකනා ඉන්නවද ලංකාව වගේ එකකට ගියාම ඒ භාවනා ක්‍රමවල අපි දැන් මේ කායනුපස්සනාව කරලා ඉවරයි දැන් අපි වේදනානුපස්සනාව විතරයි කරන්න කියලා කියනවා. සාකච්ඡාවක් කියන්නේ ආයන පස්සනා වේදනාන පස්සනා කරනවා චිත්තාන පස්සනාවෙන්මයි පටන් අරගන්නේ චිත්තාන පස්සනාව කරන්නේ තව සමහර කට්ටිය කියලා කියන අපි මේ මේ ඥාන වලටපත් වෙලා තියෙනවා මොන මේ මේ මල්ල කතා කරනවා කියන්නේ මට තේරෙනවා මම කිසිම ගුරුවරයෙකුට විරුද්ධව හෝ ඒ ක්‍රමවලට විරුද්ධව කතා කරනව නෙවෙයි මේ 1 2 3 4 කියලා මේ දින්දුවෙන් පටන් ගන්න යන ක්‍රමයේ තියෙදී මේ වගේ පටලවිලි සහිත ක්‍රමවලින් පටන් ගන්නතර පස්සේ ඒ ගුරුවරයා මැරිලා ගියොත් හරි අතහැරලා ගියොත් හරි සම්පූර්ණ අනාගතයි. ඊට පස්සේ ඒ ගුරුවරයා හොයන්නේ නැහැ. මේ ආනාපාන සතිය සබතනසේ සංකල්පනවා. ආනාපාන සතිය හොඳටම සතිපට්ඨාන සූත්‍රය දන්නේ නැතුලා නම් මේ කායන පස්සනාටයි අත්තර දෙන්නේ කියලා. ආනාපාන සතිය තුළින් මේ සතිපට්ඨානේ කායන පස්සනාව වන්නකොට අනිවාර්යයෙන්ම චිත්තාන වේදනාන පස්සනාවට යනවා. වෙනකොට පස්සේ ගියාට පස්සේ ඒ භාජනේ පිටලා උතුරනකොට ඒක වැටෙන්නේ චිත්තානුපසස. ඊට පස්සේ ඒක උතුරනකොට වැටෙන්නේ ධම්මානුපසස. ඒක නිසා මේ මම දැන් ආහනපසනා ආහනපසනා කරලා ඉවරයි මම දැන් චේතනානුපසනා කරනවා මම දැන් චිත්තානුපසනා දාන කරනවා කියලා එහෙම තොරවාවක් ඒකෙ පේන්නේ. කරන්නේ දෙලින්ම ආනාපාන. අපි ඒකට ඔය දවස් 6 දුරට ඉස්සරහට යනවා. කොහොමද ආනාපාන තුලින් අපි ඒකට යන්නේ කියලා. ඉතින් ඒක කියන්නේ ඒක අරගෙන යන ගමනක් තියෙනවා. එන්නද අපිට මේක හසුරවන්න දෙයක් නෑ. අපිට හසුරවන්න තියෙන ආනාපාන සතිය නැත්තම් ආශ්වාස ප්‍රස්ස ප්‍රස්වාස වාතය සතෝ අසසති සතෝ පසසති කියන ආශ්වාස ප්‍රස්වාස දෙක සතිය පිහිටීම පමණයි. ඒක සහතිකන. ඒක වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ උඩ පැත්තේ කොළ ටික වැවෙනකොට ගහක අපිට දැනගන්න පුළුවන් යට පේන්නේ නැතුනට මුල් වැවෙනවා. මේ මුල හැමදාම වැඩෙන්නේ ඕජාව තියෙන දිහාට. ඒක වැඩෙන්නේ අන්ධකාරයට. මුල වඩන්න බෑ. වැඩෙන්න. කොළ වැඩෙනකොට තේරුම් ගන්න පුළුවන් එන මේ සමාන්තර මුල් වැඩේ. අන්න ඒ වගේ වැඩ පිළිවෙලක් මෙතන නිසා ඒ ආනාපාන සති වික්‍රේ භාවිතා බහුලී ගතා චත්තාරෝ සතිපට්ඨාන භාවිතා වන්ති කියන විදිහට පරිපූර්ණටි කියනකොට පැහැදිලිවම පේනවා මේ ආනාපාන සතිය කියන බීජය බල කරාට පස්සේ ඒක සතර සතිපට්ඨානේ පුරාම විහිදෙනවා. චත්තාත් වික්‍රේ සතිපට්ඨාන භාවිතා බහුලී ගතා සත්බොධ්ජංගේ පරිපූර්ණයි. යම් කිසි කෙනෙක් මහන්නේ මේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනවා නම් එතුමා හෝ එතුමිය තුලින් අනිවාර්යයෙන්ම මේ බොද්ධංග ධර්ම සම්පූර්ණ සත්ත සත්ත මේ බොද්ධංගා බික්කේ භාවිතා බෞලී ගත විද්‍යා විමුක්ති පරිදේ. යම් කිසි කෙනෙක් මේ සත්ත බොද්ධංග වැඩුවා නම් ඒ කෙනාට බලාපොරොත්තු වෙනා වූ අවසාන නිෂ්ඨාව. විද්‍යා විමුක්තිය සාක්ෂාත්. ඒසත් අවතනක මේ වෙන සුත පිළික වෙන දැනකින් නිදර්ශනයක් ගත්තොත් සර්වචන නිදන්ගෙන එකක් වැඩිමෙන් හතරක් වැඩිනවා හතරක් වැඩිමෙන් හතක් වැඩිනවා හතක් වැඩිමෙන් අවසානයේ ඵලයට නගාරයි. ඉලංගලන් ඉලක්කම් පෙන්නනවා. එන්නත මේ කියපු දේ ඉලක්කම් ගන්න. එකක් වැඩිමේ හතරක් වෙනවා, හතරක් වැඩිම හතක් වෙනවා, හතක් වැඩිමේ අවසාන පරිලංගනේ මොකද්ද මානේ මේ කියන එක? මේ කියන එක නෑ මොකද්ද මානේ මේ එක කියන එකෙන් හැදෙන හතර? ඒ හතර තමයි චතර සත්‍ය මතිපත්. මොකද්ද මානේ මේ හතරක් වැඩිම හතක් වෙනවා කියන්නේ? ඒක තමයි චතර සත්‍යපත්තානේ අත්බෝධයන් කරන්නේ. මොකද්ද මානේ මේ හතක් වැඩිමෙන් අවසාන පරිලංගනවා කියන්නේ? සත්බුද්ධංග වැඩිනේ විද්‍යාව විද්‍යුත් ළඟා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ අනිකුත් භාවනා ක්‍රම කොච්චරවත් සාතුමාංශයේ විසින් අනුමත අපේ ථේරවාදයේ මේ දහක්ම අපේ උරුමයක් වශයෙන් වැඩෙන භාවනා ක්‍රම තිබුණත් විශේෂ හේතුවක් නැත්තම් ආනාපානදී කියොත් ගා නිරවුල් කියන එක මතක් කරගන්න පුළුවන් මම තාමත් කියනවා ඒ කරන භාවනා ක්‍රමයට අනිකුත් ලෝකයේ සාර්ථකව දැන්න කරගෙන යන භාවනා ක්‍රමවලින් අනන්ත අප්‍රමාණ ඒ උදව් උපකාර මුලින් අත්කල් ගන්නවා. ඒ සෑම දෙයක්ම ආනාපාන කරගෙන යනකොට අවශ්‍යත් වෙනවා ඒකේ අවශ්‍යතාවය මතුවෙනක දුරට පේන්න පටන් ගන්නවා. ඒකට අපි විරුද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහටයි මේ ආනාපාන සති භාවනාවට පූර්විකාව පෙරවදන සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා වෙන්න ඇති ඒ ලාංකික අපේ පැරණි ගුරුපරතුරු මුවාන් තරම් මේ ආනාපාන සතිය ප්‍රධාන භාවනාවක් විදිහට එහෙම නැත්නම් නිවන් දක්නා භාවනාවක් විදිහට කරුකස්ලා තියෙනවා. මෙන්න මේ ගරු කරුවා වැඩි නිසාතෝ නැත්නම් ඒ ඒක පිළිබඳව තම තමන් චෝතිගුණ හීනමානේ තම තමන් ඒකට සුදුසු නැහැ කියන නිසාදෝ ආනාපාන සති භාවනාවට යන්නේ නැතුව අනිවාර්යෙන් බුද්ධ ධර්මසිත වැඩි යුතුයි අනිවාර්යෙන් මෛත්‍රී වැඩි යුතුයි අනිවාර්යෙන් අසුබ වැඩි යුතුයි අනිවාර්යෙන් මරණානුස්සතිය වැඩි යුතුයි කියලා අදහස පැහැදිලිවම ලංකාවේ ජන විඥානයේ වෙලා තිබිලා තියෙනවා බහුජන මතයේ වෙලා තිබිලා තියෙනවා ඒ බුද්ධ ඥානයට කලින් එන ආනාපාන සතිය වැඩිල්ල පැහිච්ච ගතිය ඕනකට ඉජිමෙන් හදන ගතිය තරම් වෙන දෙයක් කියන තමයි අදහස් කරන්නේ ඒ නිසා ඔක්කොමලා සතිය තුන ආනාපාන සතිය වඩා ඉස්සර වෙලා අනිවාර්යයෙන් මේ සතර කර්මස්ථාන වඩන්න. ඒක හරියට කියනවා නම් මේ නැව ගැටියටම ගන්න බැරි නම් ඉතින් අපිට කියන්නේ ගැටිය නැසරගෙන ඔරුවට කොට වෙලා ඔරුවෙන් නැවට කොට වෙලා නැවෙන් ගමනේ. ඉතින් අර ගැඹුරු මොහොතේ තියෙන නැව වගේ තමයි ආනපානයි. අර මේ නොගඳුරු ගැටියට ගන්න පුළුවන් පුංචෝකෝ වගේ තමයි අර රතර අම්මා ඡානනේ ආරක්ෂක භාවනා ඒ අනිවාර්යයෙන් මේ සත්‍ය කර්මස්ථාන වලට උඩ වෙලා ඒක දිනු කිරීමේ මෝඩ මැද තියෙන නැවට ගොඩලා නැවෙන්න අපි යනවා. නමුත් අපේ කාලේ එනකොට මම හිතනවා මේ දෙටි හරලා දැන් නැව ගන්න පුළුවන් කෙලින්ම ගැටිවා. ඒ නිසා අපිට පුළුවන් කෙලින්ම ඔරුවට කොට වෙන්නේ නැතුව නැවට කොට වෙන්න. ඉතින් ඒකටත් අර බොහෝතර ඔරුවට වැඳලා යන්න ඕනේ වගේ කියලා කියන එකදී දෝෂයක් නැහැ. නමුත් ගැටිව ගන්න පුළුවන් නම් කෙලින්ම නැවට කොට වෙන්න. මෑත කාලේ තියෙන අත්දැකීම් වලින් කියන්නේ. ඒක නිසා කෙලින්ම ආනාපානසති භාවනාව ආධුනිකයෙකුට හඳුන්වා දීමේදී මේ දක්වන ලද නිදහසට කරු. ඒ නැත්නම් මේ හේතු දැක්වීම අපේට ඇති වෙන සාක්ෂි. ඒ අපේ ඉදිරියෙන් දාගත් ආනාපානසතිය සඳහා. ඒ වගේම සමහර මත තියෙනවා. ඒ විදිහේ මේ දැන් කාලේ පිළිවිද භාවනා මධ්‍යස්ථාන භාවනා කුටිසා භාවනා කිරීම සර්වචනවා කියන කාලේ තිබුණ නැතේ බණ ඇහුව අහුගම රහත් කියලා කියක් තියෙන්නේ මේ දැන් තමයි මේ භාවනා පන්ති කියලා જાතියක් තියෙන්නේ දැන් තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියලා જાතියක් තියෙන්නේ කියලා විවේචන කරනකොට මනසේ ආනාපාන සතිය කෘත්‍යයේ පසුබිම බලනකොට පැහැදිලිව තුන් මාසයක් එක මහතෙරුණාගේ නමක් නමුත් 10 දෙනෙක් හසුකොල කියනවා 20 හසුකොල කියනවා 30 හසුකොල කියනවා 40 හසුකොල කියනවා ඒකේ කර්මස්ථාන දුන්නත් භාවනා වැඩිවා කියන වචන නැතුණාට ඒකකට අනුශාසනා කරපුවා වේදිතියි. එනිසා ඉද්දත් තිබිලා තියෙනවා පැහැදිලිවම ඒක ගුරුවරේ කරපේ සෑහෙන කාලයක්. ඒ අනිකුත් වැඩව බහාතා බලන්න. මේකට මුල් තැන දීලා කටයුතු කරන බව. ඒ නිසා අපි අර දැනට භාවනා ලෝකයේ තියෙන ප්‍රධාන පටලැවිලි මතිමතාන්තර රාශියක් සමහරක සමාජයේ ඵලපදියම් වෙලා තියෙනවා නම් හිත අවුල් පාද කරනවා අපේ ගිලිමාන පාදක භාවනා කරලා හරියයි දෝ වරදීකෝ කියලා මේ සූත්‍රයේ ඉදිරිපත් කරගැනීමේ සෑහෙන විශ්වාසයක් ලබා ගන්න පුළුවන් නෑ මේක තමයි අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මේ මේ විශ්වාසයේ සර්වඥාසේ ඇත්තඳ වගේ මේ දේශනා කරලා උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා කතම් භාවිතෝ භික්ඛවේ ආනාපානසති කතම් බහුලීකතෝ මහත්ඵලා හොද්දි මහානිසංසා. මම දැන් කලින් කිව්වා ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා මක්නිසාදියත් ඒක අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානේ වඩන අනිවාර්යයෙන්ම සත්පුරුෂයන්ට වඩන ඒ සත්පුරුෂයන් තුළින් බලාපොරොත්තු වෙනා වූ නිස්සාරගෙන විඥාන කියලා ලැබෙනවා. ඒක තමයි මහත්ඵලයේ මහානිසංසා. ඊට පස්සේ උන්වහන්සේ මේ කතුගමිතා ප්‍රශ්නයක් වශයෙන් ඒ ප්‍රශ්නයක් නගනවා කෙසේ වඩනවද කෙසේ බහුලීගත කරනවද ආනාපානියද මේ කියන විදිහට ප්‍රතිපලදායක දේ. මහත්ඵල මහානිසංස දේ. ඉතින් මේ වගේ විචු සංජය ඉදිරි පිට සර්වඥන්සේ ප්‍රශ්නයක් අහුවට කවදාකවත් අර පංචයක තීජ ප්‍රශ්නයක් අහන්න ළමයි අතෝසලා දාන්න කට්ටිය උත්තර දෙන්න හදන කතාවක් මෙතන නෑ. ඒ සංඝ පිරිස දන්නවා මේ සර්වඥන්සේ කත්තු කම්මික ප්‍රශ්නයක් අහන්නේ සමන්වාසී ඊගාවට මාත්‍රිකාව යොමු කරවන්න හදි යොමු කළ යුතු අංශය අනුමාත්‍රවාද වීමක් මෙතන කරන්නේ. දැන් සර්වඥාසුනා මේ දේශනා කරන්න හදාන්නේ. මේ නිසා කිසි කෙනෙක් ආවම දන්නව කොහොම භාවිතා කරුවොත් කියන්නේ කියලා කියන්නේ. ඒක ඉස්සරහට කියන්නේ දේශනා විලාස කියලා. ඊනොස්ති දේශනා විලාස තේසේ ඉන්නවා. දන්නවද මේ කතාව? ඉතින් සමහර විටක ඇත්තටම සර්වඥාසුනා පිළිසින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වෙලාවට කොහොම ඒක තීන්දුව ගන්නවද? එතකොට ඒක වික්ෂුණාතෙම උත්තර දෙන්න. මෙතන නෑ. කිසි කෙනෙක් උත්තර දෙන්න වෙන්නේ නැහැ. සර්වඥාසුනා මාතෘකා ගැනීමක් මෙතන කරන්නේ. තමයි මේක විස්තර කර දීමේ කැමැත්තෙන් ප්‍රශ්නයක් උරුමෙන් අහන. ඊට සම්බන්ධ සඳහන් කරනවා ඉද බික්ක වේබික්කු අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීවිති පල්ලංකං ජුංකායම් පණිදාය පරිමුඛං සතිම පට්ඨෙත්වා සෝ සතෝ අසසති සතෝ පසසති. ඒක තමයි මේ අර කියනද විශාල වශයෙන් තියෙන භාවනා සාගරයෙන් ආනාපානය කියන කර්මස්ථානයේ මුදුන්පත් කරගෙන ඒ ආනාපානයට අනිකුත් ඒවාට වැඩිය වෙන්න පුළද ඒ ආනිසංස නැත්නම් මහත්ඵල භාවයේ මහානිසංස භාවය නැතකිද නිවැරදිව ඍජුව ලබා ගන්න කොහොමද පටන් ගන්නේ කොහොමද කෙරෙන්නේ ඉතින් මේ ආනාපාන සතිය පිළිබඳව විශේෂයෙන් ආදරයක් කරපු අපේ අපේ නායක ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම ආනාපාන සතිය කතා කරන වෙලාවේදී මතක් කරනවා පොඩ්ඩක් මතක තියාගන්න සර්වඥාන්සේ බුද්ධානුස්සතිය මතක් කරන වෙලාවේදී මරණානුස්සතිය මතක් කරන වෙලාවේදී මෛත්‍රී භාවනා මතක් කරන වෙලාවක අසුභ සත්‍ය භාවනා මතකදී මේ වගේ බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය ගැන විශේෂ මතක් කිරීමක් කරන්න. උදානසුසුවලන්නේ මෙහෙමයි. මෛත්‍රී වලන්නේ මෙහෙමයි. පසුබිම වඩන්නේ මෙහෙමයි පර්ණානුස්සතිය වඩන්නේ මෙහෙමයි කියලා ඒ බාහ්‍ය පරිසරය ගැන විස්තරයක් නොකරමයි බයි. නමුත් මේ ආනාපාන සතියේ විතරක් නෙමෙයි ඕනම තැනක ත්‍රිපිටකයේ සර්වතනසේ ආනාපාන සතියේ සඳහන් කරා ඒකට මෙන්න මේ කියන පරිසර සාධක සහ තමන්ගේ කය සකස් කර ගැනීමට ගැන විශේෂ වචන පන්තියක් පාවිච්චි කරනවා. ඒ ටික තමයි මෙතෙන්දී සර්වතනසේ කොහොම භාවිතා කෙරුවද කොහොම බහුලීගත කළොත් ආනාපාන සති වැඩි වෙන ප්‍රශ්නයක් අහලා අවස්ථාව සකස් කරගන්නවා ඒකට උත්තරේ වශයෙන් ඉද වික්ක වේවික්කු මහණෙනි මේ ශාසනයේ භික්ෂුව අරඤ්‍යගතෝ අරණීකට ගියේ හෝ වේවා කුක්ක මූලගතෝ දසත්මුලට ගියේ හෝ වේවා ශුන්‍යාගාරගතෝ ශුන්‍යාගාරයට ගියේ හෝ වේවා ඉතින් මේක කියනකොට මම ජීවිත කාලේ මට නිතරම කෙනෙහින වචනයක් තමයි විතරජන වදයක් තමයි භික්ෂූන් තමයි මේක කියලා දෙන්නේ අපි ගියන්න නෙමෙයි. ඉතින් මම ওই සුබදරම් කියලා ඒ ස්වාමීන් වහන්සේ නිතරම කියනවා ස්වාමීන් වහන්සේවත් කියනකොට අමෙරිකන් අඩු කුලේ නියක් කරා. පහළ පන්තිය ඔක්කොම භික්ෂූන් වහන්සේලාට කියලා තියෙන නිසා අපිට හරියන්නේ නැති වෙයි. ඒ ස්වාමීන් වහන්සේ දන්න තරමින් උත්සාහ කරා. නෑ නෑ එහෙමකක් නෑ කරමු කියන්නේ. අතට ඒ ස්වාමීන් උත්සාහන කරන්නේ අපි. ධම්මාසාරණෝ මගේ හිතේ කොහොමදක්ක කාලදිව තිබුණේ නැහැ. මට ඒක මේ අමු ගිහියෝ අමුත මොන මේ භාවනාවදී මේ දැනුමට අපිට බුදුහමෝ දෙලින්ම කතා කරලා තමන්ගේ ලේ නෑ තහන ලේ සහලේ සහිත දරුවන්ට විතරයි. අපි අතපල්ලි වැටලා. ඊට බොරුම ගියාට පස්සේ මේ පන්නේ ස්වාමීන් වහන්සේ එතෙන් දෙන ගොඩාක් මේ බෞද්ධයෙක් නෙවෙයි විවිධ ආගම් වල අය. ඒක ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ කරුකත්වය නිසා ඉතාමත්ම නිසද්දව ගුරු ගෞරවයෙන් කාලසටහන කරනවා. ඉතින් කාලසටහන ගන්න තේ නිසා නිතරම මතක් කරලා දෙනවා මෙතන මේ භික්ඛු කියන පදය ඇත්ත වශයෙන්ම විවිධ අර්ථ සහිතයි. සාමාන්‍ය විදිහෙන් නම් කතා කරන්නේ සාමනීරෝ භික්ඛු වණ කෙනෙකු උපසම්පදා භික්ෂුව. ඒ කියන්නේ යත් චතුක කර්ම වාක්‍යයෙන් උපසම්පදා මාර්ගයකට ගිහිල්ලා තවත් භික්ෂුන් වහන්සේලා හතර දෙනෙකුට වැඩි පිරිසක් ඉතින් ලබන ලද උපසම්පදාව සහිතයි. එහෙම නැත්නම් ඒක සඳහා පෙළ ගැහෙන්නේ නැත්නම් තමයි සාමණේර කියන්නේ. ඉතින් මේ දෙකොටස කිසි වඳුරන්නේ නැහැ. කවුද සාමණේර කවුද භික්ෂුව කියලා. ඒකට දුන්න පිළිමේ සමානයි. ඉතින් ඒ නිසා සූරදාකතර පස්සේ නම් ඔන්න බුදුපුත්‍රෙක් නා බුදුහාමරම පුතෙක් දුක් බාඩපත් වුණා කියන හැකියාවක් තියෙනවා. ඒක දිනේ පිටිකේ හඳුනා ගන්න. නමුත් සූත්‍ර පිටිකේ හඳුනා දෙලා තියෙන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙක් භික්ෂුවක්. මේ අර්ථකථනයේ ඒ පුද්ගලයාගේ මානසිකත්වය විතරයි කිසි වේවා පුරුෂ වේවා කියන්නේ කාය වේවා රාමඤ්ඤේ කාය වේවා අමරපුරණි කාය වේවා මොන්න මොකක්වත් නැහැ සංසාර බය දන්නවනේ ඒ කියන්නේ සංවේග පාල වෙලා තියෙනවනේ ඉතින් ගැළවෙන්න කටයුතු කරනවා නම් ඒ කාට හෝ භික්ෂුව කියලා කියනවා ඉතින් සරුවචන්ට ඉන්න භික්කවේ භික්කෝ කියනකොට ඉන්න කෙනකින් සඳහන් කරන්නේ මේ ශාසනය ඒ කියන්නේ අර කලින් කියපු විදිහට පෙළ ගහගෙන ඇවිච්ච තියෙන මේ දරුවචනාංශ විසින් ගොඩනගා ගන්න ඉදිච්ච පෙළ ගහගෙන ආව අවුරුදු 20ක් පරණ මේ ඒ වෙනකොට අවුරුදු 20කට වැඩි ගානක් පරණ මේ ශාසනයේ සංසාර බය දක්නව වූ සංසාර බයෙන් ගැලවිලා කටයුතු කරන්නා වූ පුද්ගලයා. අරඤ්‍යගතෝවා. අරඤ්‍යගත වෙන්නේ. ඒ කියන්නේ අර විදිහට මහත්ඵල මහානි සංසදීම සඳහා ආනාපාන සතිය වැඩෙන අරඤ්‍යගත ඉතින් අපි මේ වගේ තැනක් තෝරගත්තට පස්සේ මේ රටේ අපිට මේක වැඩි මේක වැඩි උත්කෘෂ්ඨ මට්ටමන මේක කරන්න කමක් නැහැ. ඒකයි මේ වගේ දෙයක් තියෙනකොට එක එක පැති වල කට්ටිය කොහොම හරි අර පාසල කරනවට වැඩිය වෙනත් වෙන කරගෙන මේ වගේ වෙනකොට ඒකට ලොකු ගෞරවයක් අපි කියන. ඒතන එලතන ආරණ්‍ය ස්වභාවය මේකට සුදුසුයි. ඒක නිකම්ම නිකන් අපි හිතලා නෙවෙයි මේ සර්වඥ වහන්සේ විසින් අනුදක්නා ලද්දා. ඔබ මේකට අමාර්ජු කියලා හිතනවා. මිනිසයා කියන සතා මෙච්චර කිසි ලස්සන කැළිය සම්පූර්ණ වනසලා. ඒකට ගම් හදාගෙන ඒකට නගර හදාන වනසලක් කැත කරන. දැන් ඉතින් කාමයට වැටිලා. ඌටනියට වැටිච්ච ඇඹලේ වගේ. ඒකම කිල්ල නැහැ. කොච්චර වන කරගෙන තියනද කියනවනම් වනයක් හොයාගන්න බැහැ. ඒ නිසා අපිට දැන් ආරණ්‍යයක් වනයක් වගේ වෙච්චාම කොච්චර අමාරුද. ඒ නිසා අපිට මේ ආරණ්‍යගතවා කියන පදේ එදාට වැඩිය ලොකු වගකීමක් වටිනාකමක් අපි තියෙනවා. මේ ආරණ්‍යගත වෙන්නේ නැහැ කියනවා කාමභෝගී අදහස් කියන්නේ. කාමභෝගී අදහස් නැතු ගමටත්, ගෙදරටත්, ගේටත්, ගමටත්, නගරයටත්. ආරණ්‍යගත වෙන්නේ මේ කාමලාභී කාමයෙන් පොඩ්ඩක් වෙන් මේ මේ අදහසක් ඇතිවෙලා තියෙනවා. මට හොරුත් සිංගන. කරක් හොරු මිනිහ හොරුත් සිංගන. එහෙම නැත්නම් යන්නේ අන්න අර වගේ කාම ආශාවෙන් නැතිවෙතු. ඒ නිසා වණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥාන සම්බන්ධයෙන් නැත්නම් ඉන්ද්‍රයන් හා සම්බන්ධ කටයුතු කිරීමේ ආශාව ඇති කරන බියවල එළවන දෙයක්. එන ශූන්‍යතර. කාලේ නාස්ති කිරීම. නමුත් සංසාර බය දක්නව සංසාර බයෙන් ගැලවිලා කටයුතු කරන කෙනාට ඒ නිවනේ තියෙන යම් යම් ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ වගේ පිළිවෙල සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේගේ මේ සත්‍යජකා ඥාණයට වෙන්න කිසිම ලෝක පද්ධතියක් වෙන්නේ නැතිලු. සුවයලවණ එකක් වණේවත්. ඒ මොකද නිකන් වැටෙන අවුව ටික. නිකන් වැටෙන වැස්ස. නිකන් ගලන හුලඟත් සම්පූර්ණම ප්‍රයෝජන අරගෙන මිනිස්සුන්ට අවශ්‍ය කරන සියල්ලම නිකන් දෙනවා කියන. අපි හදාගත්ත ගමක, ගෙදරක, නගරයක කවදාකවත් ඒකෙන් කරන්න තියෙන වාතය කෙලසෙනවා. දූෂණය කරනවා. මේ ආලෝකයේ තියෙන ඕසෝන් ලේයර් එක විනාශ කරලා ඒක දිහා බැලුවත් ඇස්සබ්ද වෙනවා. කමේ කැන්සර් වෙනවා. කියන වතුර බින්නුත් ඕකේ නම කියන්න බැරි ලෙඩ જાතියක්. තහන දුලකින් අතර බොන්නේ නේද? තරවම. කැලේ විතරයි ඒ වෙනකොට ඒ පිරිසිදු වාක්‍යයත්, ඒ සූර්යාලෝකයත්, ඒ වතුරත්. එකතු කරලා මිනිස්යාට අවශ්‍ය වෙන සියල්ලම දෙන හොඳම සද්දතිය ඇත්තම බුදුජානක තේරුම් ගන්න හොඳම බණපදයක් තමයි පරිශුද්ධ. ඔකේ කාණා බාන සත්‍යෙට උන්වහන්සේ මතක් කරනවා. අවශ්‍යයි. අනමනගත වන්න කෙනාට අරණ්‍ය ගත වෙන්නේ කියලා. නැත්නම් දුක්ඛ මූලගතෝ. ගහක් වලට යන්නේ. ඒ ගහයි මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවයේදී රගතනාසි ගෝකඩ මුල ඉඳගෙන ඉන්න දර්ශනයෙන් ඒ වගේ මුන්නාගේ සල්සුපක් මුල පිරුණාපාවු දර්ශනයේ උංගතෝම පෙන්නලා දෙනවා. සුපිරේ ගහක් වල පුදුමේ ගහක් මුල එන්න බයක. මොකද මේ රජ කුමාරයෙක්. ඒ දයෝපගතව ගහක් මුලට යනවා. බුදුනේ තාපසේක විදියට. ඒත් ඝාතකය. සින්නන්තය බුදු රජාන් වහන්සේ. දානහාමුදුරුවෝ කිව්ව මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මේ ඔතන වගේ තැනකට ගිහිල්ලා පිටුම පාන්නේ උන්වහන්සේ ලෝක ප්‍රසිද්ධයි නේද? යංකෝ සවැත් නුවරට යංකෝ ජේතවනාරාමෙට ගිහිල්ලා. ඔබ දන්නේ නැහැ මේ නාගික නගරේ කොච්චර තරණයක්ද කියලා මම වගේ ඊට වැඩි වගේ වගේ කෙනෙකුට පිටුම පාන්න ගැලපෙනවා කියලා උන්ට පුළුවන් නම් ওই සල්ගත් එක මැද සිවිත වෙලා ආසනය සකස් කරලා දෙන්නේ. නිසා ගහකුත් මනුෂ්‍යත් අතර තියෙන සම්බන්ධතාවයේදී මුතුමයි ගහ තමයි උපේක්ෂා පිළිවන් තියෙන පරමාදර්ශී ලෝකය. පළහට ගත්තට පස්සේ ඒකට ගල් ගහනවා. අපි මෙහිදෝ කපන ඒ මනුෂ්‍යමක මනුෂ්‍ය මොන හානියක් කරත් ඒ ගහ බලද. මනුෂ්‍යට බලද ලබාදේ. අඩුගානේ තමා කකන්න පොරවක් කරගෙන මනුෂ්‍යයට හේවන ලබා දෙනවා කියලා මුදකින් යන්නේ මුදකින් ඵලය යන්නේ කියලා කියන්නේ තෝ වෙන්නේ මාව කපන්න වේද මම තෝ ඇඟෝට කරන මරණ ඒව නෑ ඒතර උපේක්ෂා අතුලන හොඳම නිදර්ශනය තමයි දා තුන් දැන්න ශූන්‍යතාවයට යන්නේ ශූන්‍යතාවය කියලා කිව්වට අදහස් කරන්නේ කාම භෝගයෙන්ගේ හිස් කීපිට ඔච්චර සංකීර්ණයක් එක ශූන්‍යකාරයක් වෙනවා ඒක එක එකනා පිළිබඳ සිත් පහල කරගන්න නැත්තම් දෙකේ කනේ කන්තිනා පිළිබඳව කාම රාගයෙන් තෙත් වෙන්නේ නැත්තම් ශුන්‍යකාරයත් ඉතින් සර්වඥාන්සේ මෙන්න මේ විදිහට බාහිර පරිසරය අරණ්‍යයක් හෝ රුක්ක මූලයක් හෝ ශූන්‍යාගාරයක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර සාතක සකස් කරගන්නවා. මුසී දෙති පල්ලංකා. එනත් අපි ලොකු සංසි නිතරම මතක් කරන දෙයක් තමයි ආනාපාන සති භාවනාව හැම වෙලාවෙම ඉඳගෙන කරන භාවනාවක් විදිහට සර්වඥාන්සේ සඳහන් කරනවා. තමයි ධර්ම සාකච්ඡාවදී මත වෙනවා සක්මන් කරනකොට ආනාපානෙ මත වෙන වෙලාවක්. නිදාගත්තට පස්සේ නිදාගෙන ඉන්න ඉරියව්ව ආනාපානි කරන්න පුළුවන් ගැතියක් තියෙනවා. වැසිකිලි ගැසිකිලි වල සමානලාට ඉන්න වෙලාවට ආනාපානි මතුවෙන දාවක් වෙනවා. නමුත් මෙතනදී රවත්තනදී සතර ඉරියව්වෙන් හොඳගෙන ඉන්න ඉරියව්ව තමයි ප්‍රශස්තම විශේෂයෙන්ම ආධුනිකයට සත්‍ය සම්පජන්‍ය සමාධිය වැඩෙන ප්‍රශස්තම ඉරියව්ව වශයෙන් පෙන්වන්නේ හොඳගෙන. නිසීදති පල්ලංකේ කියන පරයන්කේ කියලා අපි ගන්න වචනේ බද්ධ පරයන්කය ඒක පద్මාසිතෝ අත් පద్මාසිතෝ සුඛාසනේ වීරාසනේ කියන කොයි ආත්මයක් ඒකට ආත්මිකයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි එවැනි ආසනයක් සඳහා කිසිම සුඛෝපභෝගී දෙයක් පාවිච්චි වෙන්නේ කොට මෙත් ඇතිරිලි මොකක්වත් අවශ්‍ය කරන්නේ සම්පූර්ණ බද්ධ පරිණතය ගැහුවොත් කිසිම කොච්චර කෙට්ටු කෙනෙක් වුණත් කොච්චර මහත් කෙනෙක් වුණත් කිසිම ඇටයක් පොළවේ ඇඟේ ඇනෙන්නේ නැහැ සම්පූර්ණ ඇඟේ තියෙන මස්තිෂ්ක උඩයි නතර වෙන්නේ. එනිසා බද්ධපරියන්කේ හැබැයි ආනාපාන සතිය නිවන් දැක්කත් බද්ධපරියන්කේ කරගන්න බැරි නවත්තවල් තියෙනවා. ඒ නිසා බද්ධපරියන්කේ වෙන්න ආනාපාන කරන්න බෑ කියන වගේ නිගමනයකට දෙන්න හරකයි. ඒ ප්‍රශස්ත දේ තමයි පරියන්ක. ඒ පරියන්කේ ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ තියෙන හොඳම ස්ථිරකාර බොහෝ වේලා පවත්වන්න පුළුවන් ඉරියව්වක් තියෙනවා නින්දට නෙවෙයි. ඒ වගේම පෙරෙන්නේ. මේ කවුද දාසලේ සුනාමිය ආපු වෙලාවේදී බුදු පිළිම පෙරළුනේ. ගොඩාක් ආශ්චර්යයක් විදිහට සාහ කරා. මොකද ඒක රැළක් ගැහුවත්, උලඟක් හැමුවත් මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න පිළිමේ ඒ බොහෝම ඉස්තර සාර්ථක කරපී. ඒ නිසා බටේර කෙනෙක් සඳහන් කරලා තියෙනවා යා තමයි ගෝරයන්ද භාවනා කරන්න යනකොට ඉඳගත්තට පස්සේ මේතරේ තියෙන පිරමීඩේ වගේ එන්නේ කියලා. සම්පූර්ණ ත්‍රිකෝණයක් රෝ බදාගෙන ඉන්නවා අද්දක යන්නාකාරයට තියාගත්තාම ඉහළටත් තියෙන සම්පූර්ණ ත්‍රිකෝණාකාර ස්වරූපය ඒක කොහාටවත් ආයේ මොකද තියෙන පැහැරෙනම කොට නැති. නැත්නම් අපේ දේශීය ක්‍රමයේ කියන ටයිප් එක සබහාය. විශාල ප්‍රදේශයක් ලොකු ශ්‍රේෂ්ඨ ඵලයක් ඇතිලා තියෙන කොණ්ඩ ගම් ගෙඩියක් වගේ උඩට එන්නේ කියන්නේ පුංචි වෙලා හදස් කරන්නේ. හිතගෙන ඉන්නකොට මේ කියවුනේ උදානින්නකොට මේ ඉරියව්ව නෑ. ඇවිදිනකොට මේ ඉරියව්ව නෑ. ඒ නිසා පරියක්. නිශීවිති බල්ලංකම් ආවිචිත්වා උජුං කාය. ආසල් ප්‍රසාදේ සිටින උස්මරල ගමන් කරන නැත්නම් ශෝෂණ පද්ධතිය ඍජු වෙන්න ඕනේ බෙල්ලෙන් හෝ වෙන තැනකින් නැමිලා හිටියොත් ඒක ආබාධයක්. එතන ඉස්ම මාර්ගය ඍජු කරලා මේක ලොකු ප්‍රශ්නයක්. ඒ මොකද ඉඳගෙන විනාඩි 5ක් විතර යනකොට ඒක එහෙම දැක්කේනවා. ඒ පටන් ගන්නකොට බොහොම ඉඳ ගැව්වාගේ හිටියට ටික වෙලාවක් යනකොට ඒක දැක්කේන පටන් ගන්නවා. ඒක මේ වීර්ය අඩුවීමක් හෝ සමසතිය සමාධිය දුර්වල වීමක් නිසා වෙන්න පුළුවන් නමුත් හැම ඉඳ ගන්න සකස් කිරීමක් වාරයක් පාසාම ඒක කයක් සකස් කළ දෙන්නේ. උතුම් කයක්. පරිමුඛ පරිදාය කියලා කියන්නේ ප්‍රණීතියක් වශයෙන් අපි අපරමාර්ථ වශයෙන් කියාගෙන උජුං කායම් පණ්ඩා සත් පරිමුඛං සතින් උපට්ඨපිට සතිය ඉස්සරහයි තියාගන්න. ගෝයන්ගාජීතුමායන් කියනවා උපරිමුඛං කියන පදේ ඒ කියන්නේ මේ නාසිකාග්‍රයේ උපරි කලමුතුනේ කියන අදහසින් උපරිමුඛං වෙන්නත් පුළුවන් කියලා මේ පාඩම් දෙකේ පාඨාන්තර දෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ පරිමුඛං සතිය ඉස්සරහින් තියාගන්න. නැත්නම් සතිය මුල් කරගෙන සතිය පුළු ගන්නවාගෙන සතිය ඉස්මතු කරගෙන නැගිට්ටවාගෙන හරින් පස්ස සතියෙන් උපට පෙට්ටවා මේ ටික තමයි කය සකස් කිරීම සහ හිත සකස් කිරීම සම්බන්ධ පරිසර සකස් කිරීම කියලා කය සකස් කිරීම කියලා හිත සකස් කිරීමක් කරනවා මේ විදිහට මහත්ඵල මහානිසංස ආනාවාන සතිය හිත මේන මේ විදිහට පෙළ ගැස්සුවාට පස්සේ ඒකට කියනවා එහෙම හදාගෙන ඒ කඹයක් පිටු කියලා කඹය ඇවිදින කෙනෙක් වගේ සෝ සතෝ අස්ස සති සතෝ පසද එතන සතියෙන් යුක්තව එළඹ සිට සීයෙන් යුක්තව නැත්තම් මුළු හදින්ම ආස්වාසයේ සිදු වෙනාදී ආස්වාසයේ සිදු වෙන්නේ යයි දැනගන්න. ප්‍රසවාසයේ සිදු වෙන වෙලාවදී ප්‍රසවාසයේ සිදුවන්නේ යයි දැනගන්න. ක්‍රමයෙන් ක්‍රමයෙන් අර මුළු ලෝකෙම හොඳට සකස් කරලා ලෝකය අමතක කරලා කය සකස් කරලා කය අමතක කරලා ආනාපාන හිත දෙනවා ඒක ලියලා ආස්වාසය වෙනකොට ප්‍රසවාසය අමතක කරලා. ප්‍රසවාසය වෙනකොට ආස්වාසය අමතක කරලා. නිසා සතිය පිහිටීම කියලා දැඩි ලෙස එළඹ සිට ගියක් ඇති කරාට මේක කියන්නේ සීමිත අවතර කිරීම වැඩ පිළිවෙලක් කියලා කියන්නේ. නැත්නම් සතියට වෙන්නේ මේ වචනයක් දෙන්න පුළුවන්. මේ අරඤ්‍යගතව, රුක්කමුලගතව, සුඤ්ඤාකාරගතව කියලා කියන්නේ කාමභෝගින් දුර වෙන කව විතරක් නෙවෙයි. එහෙම තැනකට ගිහිල්ලා ඇස් දෙක වහගවර වහගත්තට පස්සේ ගාමතක කරන්නේ. ඒක අපෙන් අවධානයක් ඉල්ලන්නේ නැහැ. බස් ගාස්තුවක් හරි ටිකට් එකක් ගන්න කියන්නේ මොකක් කරන්නේ. ඒ නිසා කැලේකට ගියාට පස්සේ ඇත්තට ගහුවට පස්සේ කැලේ අමතක කරන්න බෑ. ගහක් වලට ගිහින් අමතක කරන්න. ශූන්‍යකාරම් ගිහලා අමතක කරන්න බෑ. ඒ නිසා අනිත් තැන් වලට ගියොත් අනුන්ගේ මේ දෝෂ දර්ශනයක් ලක් වෙනවා. අනුන්ගේ කාර්යවලට ලක් වෙන්න පුළුවන්. ඒ අපිට අමතක කරන්න බෑ හිත කුකුස් කරනවා. මේ වගේ තැනක් මට ඉන්න පුළුවන් වේද බාධා වේද කියලා. අන්නේම කරන ගැටේ නිසා අපි හොඳ තැනක් තේරුවා නම් අපිට තේරෙයි සිද්ධ වෙච්ච තැනකට කියලා වාඩි වුණාට පස්සේ ඇත්තම අහගන්න බය හිතෙන්නේ ඒක තමයි මේකේ කියන කතාව. ඒ සාමාන්‍යයෙන් සීලයක් නැති කෙනෙක් හීනමානෙන් හෝ අදිමානෙන් කියන මානසික රෝගයක් කෙනෙකුට ඇත්තම අහගන්න අමාරුයි. ඇත්තම අහගත්ත ගමන් සම්පූර්ණ මනෝලෝකෙට අවදි වෙනවා ඒ නිසා කලබල වෙලා හුස්ම ගැහෙන්න පටන් ගන්නවා. හුස්ම ගන්න බැරුව යනවා. ආස්වාද සාසී වේග වෙන්න පටන් උන්තර අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත වුණා නම් ඒ කුපිලට ගියාට පස්සේ මේ සැලසිලි ඇත්තට හොයාගන්න පුළුවන්. ඒ නිසා තමයි ගෙදරක භාවනා කරනවා නම් හැමදාම එක තැනක වාඩි වෙන්න කියනවා තැන සිද්ධි කරගන්න. යම් යම් තැන් කියන එතන ගියාම කොහොමදක්වත් ඒක එකලස් වෙන්නේ කලබල වෙනවා. ඒකදී ආධුනිකයෙක් කියලා තැන් තෝරන්න එපයි කියලා කියනවා. යම් තැනකට ගියාම මේක තැන්පත් වෙනවනේ එහෙම නැත්නම් මීට කලින් කවුරු හරි භාවනා කරලා සිද්දට තැනක් තියනවද? අන්නේ තැනට ගිහිල්ලා ඒ මාර්ගයෙන් හිත අලුත් කරගන්න. හිත අලුත් කරගෙන පරියන්කයට ගියයි කියලා කියන්නේ. පරියන්කය සකස් කරගත්තයි කියන්නේ. පරියන්කය ගිහිල්ලා අස්වහගත්තයි කියලා කියන්නේ. ඒ පරියන්කයේ සීමාවෙන් එහාට අමතක කරනවා ශක්තිය. ඒක තමයි දාන ලෝකයේ දෙන්න තියෙන උස්සස්ම දාන. අපි අන්න පානන් ගරන් වත්තම් මාලා ගන්න විදිය කරන් කියලා ඒ දස දාන වස්තු දීල පුරුදු කරන්නේ කොට. ඊට පස්සේ කීක රාම දරුවන් දත් දෙනවා කියලා විසන්ත ජාතික කීකට ඔච්චරම තමයි. අපි යම් තැනකට ගිහලා අත් ගහකට පස්සේ ලෝකෙම අමතක කරන එක චිත්තක්ෂණ සම්පේ කරන්නේ. මේ ලෝකෙම දන්නේ. ශාග පටිනිසග්ග මුක්ති අනාලය කියන මොන ඔක්කොම ඉතින් අපි හිතනවා නම් නෑ නෑ මේ අන්තිම හකට පස්සේ බබා ගැන කල්පනා කරන්න ඕනේ. දිනට කන්න දුන්නද කියලා කල්පනා කරන්න ඕනේ. බුදුහාමුදුරනේ සුද්ධ විදාති ප්‍රතිල කල්පනා කරන එක උඩා පිංචිද වෙනවා ගොඩාක් අනුකම්පාවක් කියලා කියන්නේ මේ තක తీරුවා. උච්චරමාරි ලබා ගන්න. අරන්නේ විස්තරමාරි ලබා ගන්න. පරියන්කේ කියෙද්දී අද ගහමද කේතර ගැන කල්පනා කරනවා. කරුණාව තියෙන ගුණ හැම ප්‍රඥාව නැහැ. ඒක නිසා ලොක්කම දාණය තමයි අපිට දෙන්න පුළුවන් ඇත්ත ගහකට පස්සේ මුළු ලෝකෙම අමතක කරගන්නවා. ඒකෝද අපිට හිතන්න දෙයක් නැහැ ඊයේ ගැන හෝ හෙට ගැන චේතනා කරදර කරන දෙයක් නැහැ. මොකද මේ මාර්ගයෙන් අපි ලෝකෙට සම්බන්ධ වෙන්නේ ඔක්කොම දීලා ගන්න පුළුවන් නම් පමණයි මම දැන් මෙතන කියන තැනට හිතගන්න. ගන්න බැරි නම් ලෝකේ තමයි. ද්වේෂය නෙමෙයි. මොනනම් අර ඔබ ඒක ලොකු ජයග්‍රහණයක් ලොකු අභියෝගයක් අද්දක වහගෙන කයට ගන්න බෑ. ඒ කය කියන එකෙන් ඉතින් සඳහන් කරන්නේ උද්දම් පාදතල අදෝකේසමත්තක සචපියක්. පාදතලෙන් ඉහළ කේස්තලෙන් යට හැම සීමා කරගත් ප්‍රදේශය ඇතුළත අපි හිතගන්න. ඒක නිවල ලෝකයේ අමතක කිරීම. කයට සතිය පිළිදෙනවා කියන්නේම කයෙන් පරිබාහිර බහිද්ධාව අමතක. අසතිය. මේ අසතිය සාර්ථකද කියලා දැනගන්නේ කොහොමද? හිතෙවිලි නෑ. බාහිරින් සද්ද. ඊට පස්සේ දැන් කයට හිතගත්තානේ කයින් වේදනාවක් නැහැ. අන්න එහෙනම් ඔන්න පළවෙනි සතිය පිහිටීමේ අනබන බණන්නේ කහයි. කිසිම වේදනාවක් අද මොනවත් නැහැ. ඒක අදහස් කරන්නේ මේ දිගට යායට හිතවිලි නැති හේතනක් සද්ද නැත්නම් නෙමෙයි. ඉතින් මෙහෙම චිත්තක් වෙනාම වෙනවා. ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න බව ගන්න. ආයෙකට කියනවා කයට හිත ගන්න. මොන මේක විශාලම ජයග්‍රහණයක් කියලා. එහෙම නැත්නම් ලොකුම ලොකු මංගල ආරාධන ආරම්භයක් වශයෙන් කරලා සුබ නිමිත්තක් වශයෙන් කරලා කරුණා කරලා හරියට කිව්වම මෙන්න මේ කයත් එක්ක ඉන්න ගතිය මාත් එක්ක මම මම දැන් මෙතන කියන එක අගේ ආඩම්බරේ කරන්න පටන් අරගත්තොත් අපිට කල්පනා වෙයි මුළු ජීවිතේම අපි කොයි වෙලාවෙද වර්තමානයේ මොලේ කයත් එක්ක ඉඳලා තියෙන්නේ මේ සම්පූර්ණ මුළු ලෝකෙම දේවල් කල්පනා කරනවා අනුන්ට අනුකම්පා කරන ඔක්කොම කරන කෙනාට අනුකම්පාවක් Taman ගැන හදිසියට ඉන්නවා ඒ නිසා මේක මෛත්‍රිය පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් සතිය පිහිටුල පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් තමයි ඒ ආනබන සතිය නෙවෙයි මම දැන් මෙතන කියලා කයට හිත අරගෙන ලෝකෙ අමතක කරනවා මේකට ආවනම් කියන විනාඩි කිහිපයක් මේකේ හිත පීනන්නයි ප්‍රමෝද වෙන්න ආරම්භයි. වර්තමාන හිත පවත්තන් දෙන්නේ. ඒක මේ අම්මට අපට අපිට දෙන්න බැහැ. ඒ වගේම මේ ගෝදරේ දවසක් අතුරු සෑහෙන වගකීම් බහර වලින් කටයුතු කරන කරත් බඳගත්තු ගොන්නු වගේ ගන්න. දෙදීම අනුගේ බරයි. ඔය කරත් අපේ මොනක් අත ඔක්කොම අනුගේ කන්තබා දිස්ස තමයි තියෙන්නේ. භාවනාවේ ඉගෙනත් පස්සේ ගුණය කරත් ඒ දෙකම විකුණලා කන්සබා දිස්ස දැන් අපි කරන්නේ නැහැ කියලා තමන් ඉස්ස තමන් එක් බලන්න. කිසි ඕකට සමහර කියන්නේ ආත්මස්ථා. ඇත්ත. අපි පැය 24ම ඕක කරනවා නම් ආත්මන්ත කාලේ ජීවි. කිසිතර ඉන්නකොට පැය 23ක් ඕක කරාට සංසවාදි කරාට කොනයි කරන්නේ බලන්න. ඇයක්. ඊවන්නම් මම මේක තමයි. ඇත්තටම ඒකේදී විතරමයි අපි හිත සෝවිවෙන්නපත් වෙන්නේ. කය සෝවිවෙන්නපත් වෙන්නේ. ඊගා වැඩේ කරන්න සුදුසුකමක් ලබන්නේ විස්රාම වෙනවා කියන වචෙන් තමයි ලොකු තාක්ෂණික පාවිච්චි සංගාලි විස්රාම ගන්නේ 55න්. ඒ ඇත්තට ලැඩ පටන් ගන්නේ 50. එතනම අයිස් කරයි. සංගම් ගත්තට පස්සේ තමයි එන්නේ තමයි කියලා බිස්නස් එකක් පටන් ගන්න මානසික පටන්. ඒත් ඉස්සරහක් නෑ. මරණකම්ම අදකම් වයින්තෝ බරපා. මරණ හොරි තමයි කල්පනා වෙන්නේ අකෝ මනුස්සාති වාක් ලැබුණා නේද? දුක්පාද කාලයක් නේද? අනිත් මේ වගේ නෙවෙයි අහකන දිවනාසය කන අපිට තියුණා නේද? බණක් ඇහුණා නේද? කල්‍යාණ මිත්‍රෙක් හිටියා නේද? මේ ලෝකෙට ඇවිත් කියලා දෙයක් තිබුණා නේද? ඔක්කොම ඉවරයි. නමුත් ඒක නොවෙන්නයි බුදුහාමුදුරු කියන්නේ. ආනාපාන සති භාවනා කරනකොට පොඩ්ඩක් මේ උද්දෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවය කියලා දිය යුතු ඒ සියලුම දේ ලැබලා තමන්ට ඒකේ සතුටක් ගන්න පුළුවන් නම් මේක දල වශයෙන් මේ ක්ෂණ සම්පත්තිය අර්ථකථනය කරන්න හැකියි. ලැබුණා වූ ක්ෂණ සම්පත්තිය ක්ෂණය ලැබුණා වූ ක්ෂණය සම්පත්තියක් වඩපත් කරගන්න. ලෝකසාහිත්‍ය මේකට කියන්නේ සාසන සම්පත්තිය. අපිට සාසනේ අම්මා පදීක නෙවෙයි ගුරුවරයෙක් දීපදක් මේ මුදලින් දීපදක් නෙවෙයි රූප වලින් අපේ සද්ද වලින් අපේ මේ ගන්ධෙන් ආවිරක් නෙවෙයි රසෙන් ආවිරක් නෙවෙයි සතු පහසු ආසනෙන් ආවිරක් නෙවෙයි ධර්ම කාරණා වලින් ආවිරක් නෙවෙයි සාසනෙන් ආවිරක් නිසා කනෝ වේමා උපච්චකා කියලා අපේ පරිසාසිකා කියලා අනේ මගෙන් ක්ෂණේ දුක්ම වේවා. ලැබුණ මේ ක්ෂණය මා නොඉක්මවා නොයාවා කියන නිතරම සැලකිලිමත් වෙන ඉස්තරලාම ක්ෂණය කියන එක. සතිය කියන එකත් සම්සක්යක් කළේනවා. පටන් ගන්න මේ කායත හිතේලා කාය ගැන බලන්න. මේක විනාඩි කීපයක් ඉන්නකොට පරිසෙන් බාධා නැත්නම් හිතලි වේදනා සද්ද ස්වභාවයෙන්ම ප්‍රාණයට හිතයක්. ස්වභාවයෙන්ම කියලා කියන්නේ ඉච්ඡාන අනිච්ඡාන කියන පේශින් දෙවර්ගයේ මාර්ගය. හිතා හෝ නොහිතා සිද්ධ වෙන කටයුත්ත තමයි ආනාපාන කියන්නේ. ඒකට අපේ හිතලා කරන චේතනාපූර්වක වැඩ සියල්ල නතර කරනවා. ඉබේ පවතින කායයට මෙහෙම ඉඳලා ඉන්නකොට අන්නර උෂ්ම සුභාස්තුකේ. සමහරුන් දෙක පේන්නේ නැති නිසා තමයි ඒ ප්‍රකට නැති නිසා තමයි මේ මහසීතාඩෝ ස්වාමීන් වහන්සේ හුස්මෙන් නැත්නම් වායු පොට්ටබ්බ ධාතුවෙන් සිදුවෙන මේ ශ්වසන බද්ධියේ පහළම කෙළවරේ සිදුවෙන උදර චලනය විකල්පයක් වශයෙන් යොදනවා. සර්වඥාන්තු දෙන්නේ පළවෙනිම දේ හුස්ම දිහා බලන්න. නැත්නම් හුස්ම පේන්න බැහැ. යම් විදිහකට අපි හුස්ම පේනොත් අපිට ඊගාව කැපකිරීම කරන්න වෙනවා. මොකද මේ හුස්ම ගැනීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නේ විදුකය පමණයි. ඒකයි විදුකය කියන්නේ උඩුකයට හුස්ම වැටෙනවා නම් භවනා උඩුකයට හිත තියාගෙන යටිකය දෙමී සමත කරලා එන්නේ එකයි අපි උඩුකන්දර කය පටල කරනවා දැන් පටල කරලා දැන් එන්නේ ඊට අයින් කළ උඩුකය විතරක් ආසස් වස්වාදියා බලනකොට අරිට වැඩි දැන් හිත ඒකාග්‍රයි මුළු කය පුරා විසිරලා නැහැ යටිකය යටිකය විසින් හලතු කරනවා උඩුකය දිත් වෙන ආසස් වස්වාදියට පේනවා නැත්නම් පිළිවිල හැදෙන දෙක පේනවා නම් ඊට පස්සේ මේ පිටලයක් කළ යුතුයි. අන්තිම එකලස තමයි. ආස්වාස් ප්‍රසවාස මහත්ඵල මහන්නේ මහත්ඵල මහනිසංස වීම සඳහා මේ ආස්වාස අවස්ථාව සහ ප්‍රසවාස අවස්ථාව දෙකක් වශයෙන් සම. වෙන විදිහට කියනවා ආස්වාස අවස්ථාවේ ප්‍රසවාසයේ නොවන බවයි. ප්‍රසවාස අවස්ථාවේ ආස්වාසයේ නොවන බවයි. ආස්වාසයේ වෙනකොට ප්‍රසවාසයේ අමතක කිරීමේ හැකියාව සහ ආස්වාසයේ සිදුවීමට ආස්වාසය අමතක කිරීමේ හැකියාව තමයි ආස්වාද ප්‍රසාරයේ සත්‍ය පිටුයි. මේ සඳහා පුංචි එකලසක් ඕනයි කියලා කියනවා. මොකද්ද පුංචි එකලස? මුළු උපය පුරාම සත්‍ය පිටුනට වැඩිය ආස්වාද ප්‍රසාරයේ හොඳටම වැටහෙන හැපෙන ප්‍රකටව වැටහෙන තැනේ තමයි එකක් වෙනකොට අනිත් එක නැති බව ප්‍රකට වෙන්නේ. ඒක නිසා උඩුකය හිත තියාගෙන වැඩිම හැපෙන තැන හොයාගන්න විතර වැටෙන්න නැත්නම් හිතට ඒ තන ස්වභාවයෙන් මත හදන්න ඉඩ දෙන එක තමයි මේ සඳහා කියන නිරවුල්ම ක්‍රම. මේක බොහෝමත්ම සුචිමයි ඉලක්කයට සුලක් කරනවා වගේ මේක දැනගන්න ඕනේ තමන්ට ප්‍රකටව වැටෙන්නේ මොකක්ද? නාලිකාග්‍රය, උගුසොලද, ගුරේද, නාසේද, නැත්නම් පහුවේද, උදරේද කියලා. ඉතින් මේ තේරිල්ලට කලබල වෙන්න බෑ. හරියට දෙක තුනක් ගියක් කමන්නේ වැරදි දේ තෝරාගත්තොත් පැටලෙනවා. අන්න ඒකෙන් ගියාට පස්සේ තේරෙයි ආශ්වාසය වෙනකොට ප්‍රශ්වාසය වෙන්නේ ප්‍රශ්වාසය වෙනකොට ආශ්වාසය වෙන්නේ ඒ විතරක් නෙවෙයි බලාගෙන ඉන්නකොට ආශ්වාසයේ තියෙන ආශ්වාසයේම ආවේනික ලක්ෂණ. පරිගෙන පෞද්ගලික ලක්ෂණ සලකන් වෙන අත්‍යන්ත ලක්ෂණ. අත්‍යන්ත ලක්ෂණ. ඒක ප්‍රශ්වාසය නෙවෙයි. ප්‍රශ්වාසයේ තියෙන ප්‍රශ්වාසයේම ආවේනික වූ පෞද්ගලික වූ අත්‍යන්ත ලක්ෂණ. ආන්නේ ඒ දෙක ඒක බොහොම ජීවයි. මොදාන් වශයෙන් බොහොම ගැඹුරු නමුත් එච්චර ප්‍රායෝගික කියන තරම් අමාරු නෑ. මෙන්න මේ දෙක ආස්වාදයෙන් මේ මේ ආකාරයෙන් ප්‍රස්වාසය වෙනස් වෙනවා. නැත්නම් ආස්වාදයට මෙන්න මේ ලකුණ ආවේනිකයි ඒක ප්‍රස්වාසය නෑ. ප්‍රස්වාසයට මේ ලකුණ ආවේනිකයි ආස්වාසය නෑ කියලා මේ අත්‍යන්ත ලකුණයක් අර පස්සේ එහෙනම් මොල් ගහින් කිරි ගහකට යනවා වගේ සතුටු ඒ චිත්තක්ෂණයේ මම දැන් මෙතන නමුත් හැපෙන තැන සාධිකාගේ රෝගිකල වැටෙලා ඉවරයි. දැන් කොතනකෝ ඊට ආස්වාසය එනකොට මුළු හදින්ම ආස්වාසය එක්කයි ඉන්නේ ප්‍රස්වාසය ගැන කල්පනා කරන්නේ කය ගැන කල්පනා කරන්නේ ලෝකය ගැන කල්පනා කරන්නේ කල්පනා වුණොත් කලස නැහැ කියලා හිතා ගන්න. කලබල වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රස්වාස දෙක යම් ආකාරයක දෙක දෙපැත්තට කොණ්ඩේ වලින් ඉස්සලා දෙකට පීර ගන්නවා වගේ පීරගත්තට පස්සේ හරියම ලේසි බා. සාධුකෙක් වශයෙන් මම කල්පනා කරලා කතා කරන්නේ මෙන්න මේ දේ සමහර මට හම්බෙලා තියෙන අවුරුදු 20 භාවනා කරලා තියෙන ආනාපාන සතිය තාම දන්නේ මේ ආස්වාද ප්‍රසආස දෙක පිළිබඳව විස්තර කියන්න. ඒගොල්ලෝ කතා කරන්නේ මොකක්ද? මට ආලෝක පහළ වෙනවා. සුද්ධ ගියා. මරා වෙනවා මේක වෙන බුදුහාමුදුරුවෝ දැක්ක දෙවියෝ දැක්කා. නානා ප්‍රකාර විකාර කතා මොකද කරන භාවනාව මොකද්ද කියලා අහුවොත් ඒක කියන්න දන්නේ නැහැ. භාවනාවට අදාළ විස්තරයක් දාකත් බලන්න. මට පුදුමයි කියනවා. ඉච්ඡර කල් කරලා ඉච්ඡර කල ඒවා විවාහවල අවුරුදු 20ක් 30ක් එක මිනිහෙක් එක්ක හරි ගෑණියෙක් වෙනම තේ ගෑණි කවුද කියලා දන්නේ නැත්නම් ඒ මිනිහා කවුද කියලා දන්නේ. ඒ වගේ ඇතුලේ තියෙනම ආශ්‍රය කරන දේ. මොනකට යන්න තියෙන එකම මාර්ගය. බුදුරජාණන් වහන්සේ ඒකටම මෙච්චර අවධානය යොමු කළා තියෙන්නේ. ඒ භාවනා කරද්දී ඒක ගැන කියන්න. ඉතින් එහෙමනම් මේ පඳුරට විද්දක මේ හාවට විද්දක වැදිලා තියෙන පඳුර. අඩු ගන්න ඒකවත් ගන්න. මගේ මම දැන් මෙච්චර භාවනා කරලා ආස්වාදය කියන්නේ මේකයි ප්‍රසවාසය කියන්නේ මේකයි කියලා වෙන් කර ගන්න දන්නේ ඒකත් ලොකු දැනුමක් විදිහට මම බාර ගන්නවා මොකද ඊට පස්සේ අරුවන හොයන්නවා පුළුවන් ඒක නිසා කමනාසුත් කරන වෙලාවේදී මේ තොරතුරු ඉතාමත් වැදගත් මොකද ගුරුවරට කියන්න ඕනේ. මම කරන්නේ ආනාපානසති භාවනාව. ඉදිරියේ පින්දීම හැටි. බුද්ධ ධර්මයේ මෛත්‍රියද කියලා මේ නඩියේ ෆයිල් එකේ නම්බරේ කියන්නේ මේ එකක්. එහෙනම් සාක්ෂි දෙන්නේ. සාක්ෂි දෙන්නේ කියන්නේ කවුද මොකන්ද දන්නේ? නඩුවන් කතා කරන්නේ මම කරන්නේ අසල් භාවනාව. ඊට පස්සේ ඒ කරන භාවනාව විස්තර කියන්නේ. ආස්වාදයෙන් නෝඩ මෙහෙමයි විඳලා. ආස්වාදයෙන් මෙහෙමයි. ආස්වාදේ මට මෙතනයි වැටෙන්නේ ප්‍රස්වාසයේ මෙතනයි මේ විදිහට මට ආස්වාද ප්‍රස්වාස මෙන්න මෙච්චර වෙලා කරගෙන යන්න පුළුවන් කියන එක දන්නවනම් අන්දර මම ගේ වචනයක් මේ සම්පා පේමසිරි සාන්තිය වහනා ශිල්පනා කෙතනින් එක ඒ තමන් කරන දේ නිරවුල්ව ඒ නීතිපතිගේ භාෂාවෙන් නීතියේ භාෂාවෙන් උසාවියේ භාෂාවෙන් උසාවියට කියන්න පුළුවන් අන්න සීටි විශ්තිර පන්න කියලා ඉන්නේ අවුරුදු ගණන් භාවනා කරපු ඇත්ත හොඳ උගත්තු මේ තාමත් දන්නේ ෂෝටු දෙපොන් කයි පොන්ට් එක කතා කරනවා. ඒක බොහෝ දෙයක් ලොකු අගතියක් වෙනවා. යාට කොච්චර දැනුම තුනක් කොච්චර මේ සමාලාට ඥාන පහල කරගෙන සමාලා ඥාන පහල වෙන කියන සමාලාට මාර්ගඵලත් ලැබුවයි කියලා කියනවා. මුචා පැත්තක තියලා මොකද්ද භාවනා කොහොමද කරන්නේ මොනවද වැටෙන්නේ කියන පාඩක තිබ්බට පස්සේ ඔක්කොම සැලසිලා කරනවා. ඒ නිසා ආනාපාන සති භාවනාවේ මහත්ඵල මහානිසංස වීම සඳහා ඒ මූලිකයේ එකලස ආරම්භයේ පිටිය සකස් කර ගැනීම පිටතරමයි වැඩගත් වෙන්නේ කියලා කියනවා. මුළු පුරාවට ඊට පස්සේ තියෙන දේවල් අතිරේක විස්තර මිස අත්‍යවශ්‍ය වෙන්නේ හැමදාම ආධුනිකයෙක් විදියට. හැමදාම බිකින කෙනෙක් විදියට. කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් විදියට. කවදාකවත් උස්මකට ඇත්තෙන විදිහට පටන් පටන් ගන්න මුල් එකලස් කිරීම හැමදාම ගෞරවයෙන් සාදරයෙන් සකස් කරලා. ඒක බුදු වට. මරදන් ජෝතිවත් භාවනා කරනවා හිතගෙනත් භාවනා කරන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්න තියෙන්නේ. හැමදාම අවශ්‍ය දේවල් සකස් කරලා දෙන්න පටන් ගන්නකොට හරියන් කාටක් කෙරුවොත් 10ක් කෙරුවොත් හිතක් කර හරියට. එහෙම නැත්නම් තාම කවුද? තමන්ට විශ්වාසය එන්නේ නැහැ. තමන්ට චිත්ත ශක්තිය එන්නේ නැහැ. ඒක කොච්චර පැරණි කෙනෙක් වුණා කොච්චර දක්ෂ කෙනෙක් වුණා සර්වඥාන්සේ මේ දේශනා කරනකොට රහතන් වහන්සේලා කියා. අනාගාමියත් කියා. සකදාගාමි සෝවා බුද්ධංග මට්ටම ආනාපාන විස්තරය. ඒ ඔක්කොම මේ ගව්ව. ඒ නිසා හැම වෙලාවෙදී මේ මුල් උපදේශ ටික මතක් කරගන්නවා නම් අපි අද උපම් වගේ ඉස්සල්ලාම හුස්ම ගන්නවා වගේ ආනාපානෙට පහදලික හිතින් කෙරුවොත් කවදාකවත් ප්‍රතිඵල නොලැබෙනවා කියලා තැගෙන ගතියක්. උත්සාහ කළ බලන්නේ මා විශ්ෙන් කළ යුතු වත් පිළිවෙත්. සම්පාදනය කළ යුතු හේතු. අදුපාඩුවක් නැතුව උනා. උනා නම් මල් මාලිකට මල් ලඟනවා වගේ ආස්වාසයක්, කියන ප්‍රස්වාසයක්, කියන ආස්වාසයක්. ආය ප්‍රස්වාසයක් කිමිට මේට මේට මේට මේට මේකට අනිකයි තියෙන්නේ. එතකොට මේ බුද්ධලක අනිවාර්යයෙන්ම ආස්වාසින් ප්‍රසවාසිත ආස්වාසින් ප්‍රසවාසිත සතිය පවතිනවා නම් අනිවාර්යයෙන්ම සමාධිය ඇති වෙනවා. ඒක ඉස්සරහට ගියාට පස්සේ තමයි අපි දැනගන්න පුළුවන් වෙන්නේ මේ සමාධිය සමත සමාධියත් විපස්සනා සමාධිය. ඒකට මේ ඒක නෙවෙයි වැදගත්. ඉස්සල්ලාම සමත වේවා විපස්සනා වේවායි සමාධිය පටන් ගන්නකොට නිරවුල්ව. ආවත් පිසිදු පිටිය සකස් කර ගැනීම තමයි අවශ්‍ය. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ නිදි කතා කරන්න අපි දැන් ඒක දෙවිලා කරන්නේ. ආනාපානසති සූත්‍රයේ ආරම්භය වශයෙන් භාවනාවට පරියන්ක භාවනාවට අවශ්‍ය උපදේශ පන්ති වශයෙන් මේ ටික අපි මතක් කරගන්නේ මතක් කරන ලැබෙන ලැබෙන අවස්ථා මේ විදිහට බුදු වතක් විදිහට සලකලා ධර්ම ගෞරවයක් විදිහට සලකලා විදිහට කාය හොඳට වෛත්‍රියෙන් සමබරව සහැල්ලුව දැක්කට ක්‍රමයෙන් ආනාපානෙ හිතනකා ගැනීම තීරණ කරගත්තොත් එයම ඒ කරන මූලික සකස් කිරීම මේ සඳහා කරන යොදවුම අපිට ලොකු සාන්තියක් ලබා දෙනවා. ඒ සාන්ති දිගින් දිගට කිරීම වෙහෙසක් බරක් වෙන්නේ නැහැ. නමුත් මේ දේවල් මුල් සකස් කිරීම කරන්න දෙහිතියොත් ඇඟුල් රහක් ඇති අමුවම කන්නා වාගේ. එනි රහකේ. හැමදාම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා නැත්නම් බලාපෙක්ෂාවක් තියාගන්න එපා. හේතු සම්පාදනයෙන් අපිට ගොඩාක් වගකීමක් තියෙනවා. ඒ තියෙන දේවල් වලින් ඔක්කොම හොඳම ලබා ගන්න පුළුවන් එකලස අරගෙන ආනාපානෙට ඉසලකුවා. ඒකාන්ත මානකට. ඒසා ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියලා කියනවා. ධර්මචාරීව අපි හැසිරෙනවා නම් ධර්ම රක්ෂාව. මේ ධර්මචාරී වශයෙන් කලයුත්ත සාහනදී මුල් පෙරකට දැනෙන තුර අර අග කෙලවරින් අල්ලන්න පටන් අරගත්තොත් අපි මේ ඝන දිනුවක් කරන කෙනෙක් වෙනවා ව්‍යාපාරයක් කරන්න එක්කන ඵල අපේක්ෂාවක් වුණා ක්ෂණාවට පෝෂණය කරනවා. කිසිම ප්‍රශ්නාවක් අපේක්ෂා කරන්න එපා. අපි මේ සාසනික වශයෙන් කරන වතක් කරන්නේ ධර්ම ගෞරවයක් කරන්න කියලා. ආනාපානයේ මූලික සකස් කිරීම දෙක කරගෙන ගත්තොත් හැමදාම නැගිටින්නේ පරියන්කේ තිබුණට වැඩිය සෑහේ. ඉතින් ඒ ආනාපානියත් ආවේ මෙලෝ වශයෙන් විත ධම්ම සුඛ වශයෙන් ලැබෙන කියන ආනිසංස දැනටනාට ඒකවත් ආගන්නේ මේ කරගෙන යන භාවනා ජීවිතේ නිරෝධය ඉදිරියට ගෙන යන්නත් ඉදිරියට ආනාපාන සතිය පිළිබඳ ලබන සතර සතිපට්ඨාන සතර සතිපට්ඨාන වලින් ලබන හත් බොජ්ජංග සත්‍ය බොජ්ජංග තුලින් ලබන මේ ශ්‍රීමත දේශනාව අනුව සිද්ධ වෙන විචා විමුක්තියත් මේ ජීවිතයේදී මේ සංගත සාධනෙදී සාක්ෂාත් කරගන්න ලැබීවා ප්‍රාර්ථනාවෙන් අද මේ විත් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීම දා වේවා ඒ දැනට බයිකුත් විනාඩි 10ක් ඉතින් වැඩි කාලයක් වගේ අරගෙන තියෙනවා. ඒකට ඔරලෝසුව පැයෙන් බලනකොට අපි කාලසටහනේ විනාඩි පැය කාලක් වමයි. ඒ නිසා තව විනාඩි 45ක් තියෙනවා අපිට ඊගාව පරියන්කට ගන්න. අපි මේ විනාඩි 45ක් ගත කරලා අපි තුනට රැස් වෙනවා. මෙතන පරියන්ක. ඒ අදහස්.